ඉතින් අදත් ලියනගේ මහත්තයා නැස්තිලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. අදත් ලිඛිත ප්‍රශ්න 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මම නිස්සරණ වනයේට නවක යෝගාවචරයෙක් වෙමි. මේ දෙදින තුල භාවනා සාරාංශය මෙසේ සඳහන් කරමි. සක්මන ධනුපැදුරේදී වැලිමලුවේදී පය තබන විට සීත උෂ්ණ රළු සිනිඳු තෙරපෙන ආදී ලක්ෂණ පතුලේ විවිධ තැන්වලට වෙන වෙනම නිරීක්ෂණය ලක්විය. ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මානසිකාර කරන විට සිත පිට යාම ඊට අඩුය. වරන් ඇතුළේ නැති තරම්ය. එවිට එසේ මානසිකාර නොකර ස්වාමි සක්මන් කිරීමේදී සිත පිට යන්න යන්නට ගනි. පළමු දිනෙහි සක්මන තුළ නීවරණ පහම ඇති බව ඇතිව නැතිවීමෙන් පියේය. දෙවන දිනේදී උද්දච්චය හා පසුව දීන මිද්දේ ඇතිවිය. මා එදිනදා ජීවිතයේදී සිතෙහි ඇතිවන නීවරණ හඳුනා ගැනීමට පුරුදුව සිටිමි. ඒ අනුව මා බොහෝ විට උද්දච්චයෙන් කටයුතු කරන බවද නිරීක්ෂණය කෙලිමි. මෙසේ සක්මනේදීත් හිත පිටතර යන අවස්ථා නීවරණ වශයෙන් දැන ගැනීමට දැන ගැනීම සුදුසුද මේ සිදුවන්නේ ඉබේට මෙනි පරයන්ක නාසිකාග්‍රයේ හිත පිහිටවමින් ආනාපාන සතිය යෙදුණෙමි විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් හුස්ම නිරීක්ෂණය කළෙමි වර එක නාස්පුඩුවකින්ද වර එක නාස්පුඩු දෙකෙන්මද ආනාපානය දැනුනි නමුත් ඊ타ත්ම සුළු වේලාවකින් මා තීන මිද්‍යට ගොදුරු විය මේ නිසා දින දෙකේම වැඩි වශයෙන් සක්මනෙහි යෙදුණෙමි. පර්යංකේදී ආනාපානය දැනීම සමග නාස්පුඩු වේවලීමක් වැනි අරන් ඇතුළේ සෛල වෙන් වෙන්න නැගලීමක් වැනි ස්වභාවයක් විනාඩියක් මම නිරීක්ෂණය විය. කය වාමාර්ථ වී කැරකී යාමෙන් හා කය පැද්දෙන ස්වභාවයක් දැනුනි. මේ අවස්ථා කෙරෙහිද කාමච්ඡන්දයක් ඇතිවේ. දනහිස බෙල්ලහා උරහිස් වරින් වර වේදනාගෙන දෙන්නට උනි. මේ අවස්ථාවලට කෙසේ මුහුණ දිය යුතුද? මේ දින දෙක තුල පර්යංකවල සඳහන් විශේෂ අවස්ථා භාවනා කාලයක් වරන් 10ක් පමණ වේ. 99 90%ක්ම තීන මිද්දයට ගොදුරු වී සිටි බවක් හැඟේ. තවද මේ දින දෙක ඉතා ඉක්මනින් ගෙවී ගිය බව හා හීනයක් මෙන් දැනෙන්නේ තීන මිද්දේ නිසා දෝයයි හිතාගත නොහැක. නමුත් පර්යංක තුල නිින්ද ගිය බවක් 100ට එන්නේ නැත. නමුත් පරිණක කාලයේහි උන දෙයක් නැතයි දැනගන්නා විට නිඳ ගියායයි හිතේ. කරුණ සලකා බලා අනුකම්පාවෙන් සුදුසු උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස හා සුවසේ නිවන් අවබෝධ වේවායි පතමි. මම හිතන්නේ අපි මීට කලිනුට්ටියක් කතා කළා. ඒ කියන්නේ ආරම්භක යෝගීන්ට හුඟක්ම නින්දාන ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද අපි මේ අරමුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ බොහොම උදාසීන අරමුණු. ඉතින් බොහොම ඒකාකාරී අරමුණු. හේවෙන් කිසිසේත්ම හිත ලොකුවට අවදි කරන ගතියක්, ත්‍රාසයටපත් කරන ගතියක්, කුප්පන ගතියක් මොකක්වත් නැහැ. හරිම ඒකාකාරී ගතියක් තියෙන. ඉතින් බොහෝසෙන් ඒ නිසා මුල් කාලෙදී දවස් දවසක් දෙකක් යනකම්ම ඉතින් ටිකක් ඔය ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් හැබැයි කළා තිනවා වගේම මේ සක්මනේදී සක්මනින් තමයි ඉතින් මේක ටිකක් වළක්වා ගන්න පුළුවන්. මොකද පරයන්කේදී බොහෝසෙන් බහුලව ඉතින් දැනගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තරම්ම ධෛර්ය වෙන්න එපා. මේක මෙතනින් තමයි ඉතින් අපි හුඟක් දිනෙක පටන් ගන්නෙ. ඒ නිසා සක්මනේදී පුළුවන් තරම් දැන් කරලා තිනවත් හොඳයි. පොඩ්ඩක් අර නීවරණ ගැන අවධානය යොමු කරන්න පුරුදුලක් තියෙන නිසා දැන් Tamanට નિરાයාසයෙන් වැටහෙනවා නම් හිත පිට ගියාම මෙන්න මේ නීවරණ නිසයි කියලා ඒක වරදක් නැහැ. මොකද කියන්නේ පස්සේ හොඳට හිතේ සතිය දියුණු වෙලා ඕක වර්ධනය වුණාම උතනම කෙලිම ධම්මානුපස්සනාවක් කරගන්න පුළුවන්. පුදු ධම්මානුපස්සනාව පටන් ගන්න කෙලිම නීවරණ කියන්නේ අවබෝධයක් ඇතිවයි. ඒ නිසා යම් පමණක කියන්නේ මූලාරම්භයක් වතන තියෙනවා කියන්න පුළුවන්. කළා තියෙන විදිහ සක්මනේ නම් වරදක් නැහැ. ඒ නිසා ඒක හැබැයි අර නිවර්ණ නිවර්ණයක් කියලා හඳුනා ගන්නවා. ඒක නිරා මේ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ ඒක ඔස්සේ හිත හිතා යන්න නැතුව ආපසු එන්න මේ කයට. මොකද කයත් එක්ක හිත පැවැත්වීමෙන් නැත්තම් මේ කායानुපස්සනා මට්ටමින් තමයි අපිට මුලින්ම සතිය දිනු කරගන්න පහසු වෙන්නේ. සමාධියක් හදාගන්න පහසු වෙන්නේ. ඒ නිසා අරක හඳුනගත්තා ඉක්මනටම මේ කයට එන්න කයෙන් පුළුවන් තරම් පියවරක් පියවරක් ගන්න සතිමත් වෙමින් මේ කටයුත්ත කරන්න. අර කියලා තිනවා වගේම මේ මෙනෙහි කිරීමෙන් මෙනෙහි කිරීම හරහා හිත පිට යන ගතිය සෑහෙන අඩු වෙනවා. හැබැයි ඉතින් හොඳට හිත පිහිටියට පස්සේ සතිය දියුණුනාට පස්සේ පොඩ්ඩක් මෙනෙහි කිරීම කෙටි කාලයකට හෝ නතර කරලා බලන්න දැන් හිත විසින්ම මේ අරමුණේ ඉන්නවද කියලා. ඒ කියන්නේ කලින් තරම් දැන් හිත පිට යන්නේ නැහැ. මෙනෙහි නොකරත් මට අඩුතරමින් පියවර කීපයක් හරි මෙනෙහි කිරීමකින් තොරවත් ඔන්න මේ අරමුණේම ඉන්න පුළුවන් කියලා Tamanට තේරෙනකන් පොඩ්ඩක් මේක මෙනෙහි කිරීම පාවිච්චි කරනවා ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් මෙනෙහි කිරීම නවත්තලත් බලනවා. මේ වගේ අපිමයි පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන්න වෙන්නේ කොයි මට්ටමේදීද මම දැන් මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් දිගට ගෙනියන්න වරදක් නැහැ. හොඳට හිත සතිමත් වෙනකම්. ඒ කියන්නේ අපි දුමු මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් ඔන්න වම දකුණ කියලා. හරි නැත්නම් ඔසවනවා තබනවා කියාගෙන හරි යනවා. මෙනෙහි කිරීමත් එක්ක දැන් හිත පිට යන්නෙත් නැහැ. හොඳට Tamanට දැනෙනවා දැන් නම් සාර්ථකයි. දැන් නම් පිට යන්නේ නැතුව හොඳට හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි මෙනෙහි කිරීමක් එක්ක. ඊට පස්සේ පොඩ්ඩක් මෙනෙහි කිරීමත් අඩු කරලා බලන්න. ඕනනම් මේ කෙටි කරලා බලන්න පුළුවන් යොදන වචනය අරිට වඩා ටිකක් සැහැල්ලු වචනයක් පාවිච්චි කරලා අපි දන ඔසවනවා තබනවා වෙනකොට 1 2 කියලා හරි මොනවා හරි අර ඒක කෙටි කරලා පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඊළඟට තමයි ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා පුළුවන් ද මේ බොහොම නිහඬ මනසකින් දැනුවත් වෙන්න. ඉතින් මෙහෙම තමයි ටික ටික තමයි අපිට පීවරෙන් පීවර තමයි ඉතින් යන්න තියෙන්නේ. ඒ නිසා අධෛර්ය නොවි යන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමින්වහන්ස මම ආධුනික යෝගිනියක් යෝගිනියක් මි. නාසයේ කෙළවර හුස්ම ඇදීම කෙරෙහි සිත පිහිටවන විට ඉහළට ඇදෙන හුස්ම සීතල බවත් පිටකරන හුස්ම උණුසුම් බවත් ආශ්වාසයත් සහ ප්‍රශ්වාසයත් අතර නැවතීමක් ඇති බවත් දැනුනි. මුලදී ප්‍රශ්වාසයේ සහ ආශ්වාසයේ අතර හිදසක් නොදබුණු අතර පසුව එතනදීද විරාමයක් ඇති බව දැනුනි. මෙසේ විනාඩි 30කට පමණ පසුව හුස්ම ගැනීමත් පිටවීමත් සිදුවන බවත් දැනුණ නමුත් එය මා විසින් සිදු කරන බවක් නොදැනිනි. මා නතර වූවක් මෙන් දැනුණ අතර එසේ සිටීමට කැමැත්තක් ඇතිවිය. විනාඩි කිහිපයකට පසුව මා ද සිවර විය. මේ මාගේ ආධුනික බව නිසා සිදුවක් දැයි අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. සක්මන් භාවනාවේ යෙදෙන විට මට වැලි පොළවේ සිනිඳ බවත් මාගේ පාදයේ කුමන ස්ථානවලදී ඒ තදවන බවත් කුමන ස්ථානවල වැලි නොගැටෙන බවත් දැනුනි. ලනුපැදුරේ රළු බවත් ඒත් ලනුපැදුරක ඇති ගැටෙන ආකාරයේ වෙනසක් අනිල් ලනුපැදුරේ රටාවේ වෙනසත් පාදයට දැනෙන හැටි දැනුනි. දිගටම සක්මන් භාවනාව එසේ සිදු කෙලෙමි. වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේදී ටිකක් අර එළියේ කරුණු ගැන බලනවා වෙනකොට සමෙන් ඇතුලේ පැත්ත බලන එක වඩා හොඳයි. කියන්නේ ඇතුලට දැන් වැලි පොළවක් පාගනකොට අපිට වැලි ගන්න නෙමෙයි අපේ ඇතුළට කොහොමද දැනෙන්නේ මේක ගොරෝසු විදිහට දැනෙනවා රළු විදිහට දැනෙනවා නැත්නම් සිසිල් විදිහට දැනෙනවා උණුසුම් විදිහට දැනෙනවා පුළුවන් තරම් අර තමන්ගේ ඇතුළ පැත්තට දැනෙන්නේ කොහොමද කියන ගැන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී අර වගේ නිකන් හිටපු ගමන් අතර වුණා වගේ තමන් දැන් මොකක්වත් නැහැ වගේ දැනෙන්න පුළුවන් ඒක වරදක් නැහැ කියන අපි සාමාන්‍යයෙන් හිත සිතුවිලි බහුල වෙනකොට කාර්ය බහුල වෙනකොට හිතේ සිදුවීම් බහුල වෙනකොට අපිට තියෙන හිතෙන්නේ නිකන් අපි ලොකුවට ජීවත් වෙනවා වගේ හැඟීමක්. නමුත් භාවනාවෙන් අපි මේම සාමාන්‍ය ඊටාම සරල අරමුණක හිත එකඟ කරන්න එකඟ කරන්න හිත තැම්පත් වෙනවා නිකන් එකඟ වෙනවා ඒකාග්‍ර වෙනවා. හරියට තේරෙන්නේ නිකන් දැන් මොකක්වත් ක්‍රියාකාරීත්වයක් නැහැ වගේ. හැබැයි ඊටාම සියුම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හැබැයි දැනෙන්නේ දැන් නම් නිකන් මොකක්දෝ එකක් නතර වුණා වගේ. හරියට නිකන් අපි හිතමු නිකන් බොරළු පාරක අපි වාහනයක ගිහිල්ලා ඊට පස්සේ හොඳට කාපට් පාරක දාගත්තාම මොකොත්තත් නිකන් දැන් මේ ඇස් දෙක පියාගත්තාම හරියට නිකන් එකතන ඉන්නවා වගේ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන හැබැයි යාමක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනත් අපි හුඟා කෙලස් බහුල මට්ටමක ඉඳලා ඊටාම කෙලස් අඩු මට්ටමකට ආවහම නැත්තම් නීවරණ යටපත් වුනහම අපිට නිකන් ওই වගේ ස්වභාවයක් දැනෙනවා. මේක තේරුම් ගන්න තියෙන මේක දැන් යම් පමණක සූක්ෂම භාවයක් ඇති වෙලා තියෙනවා. පොඩ්ඩක් හිතේ වර්ධනයක් තියෙනවා, සියුම් භාවයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේගේ දෙපා නැමද අවසර පතමි. මා භාවනාවට ආධුනිකෙකි. පහත දෑ මා භාවනාවෙන් අත්දැකීමි. සක්මන් භාවනාව පාදයන්ට දැන්න ස්පර්ශයට හිත යොමා සක්මන් කෙලිමි. එෙහිදී පාදයන්ට වැලිමලුවේ සිවුම් බව, ගොරෝසු බව, රළු බව දැනුණු අතර සිසිල් බව හා මුසුම් බවත් වැලි තුල පය එරෙන ස්වභාවයක් මෙන්ම පාදයේ යටිපතුලේ ඇඟිලි සහ විලුඹේ දැනෙන ස්පර්ශයක් කෙරෙහි හිත යොමු කරමින් සක්මන් කරමි. මෙසේ විනාඩි 20ක් 15ක් පමණ සක්මන් කිරීමෙන් පසු සක්මන් මළුවේ එක් අන්තයකට පැමිණ දැස් පියාගෙන සිරුරට දැනෙන සංවේදන කෙරෙහි හිත යොමු කරමි. එෙහිදී දෙපතුල් වල සිට සිරුරේ ඉහළට ගමන් ගන්නා නලියන දඟලන ස්වභාවයක් අත්දකිමි. එය ක්‍රමයෙන් සිරුර පුරා පැතිර යයි. යම් විටක එය සිරුරේ විවිධ ස්ථානවල වඩා ප්‍රකටව දැනේ. ක්‍රමයෙන් පහව යයි. සමහර විටක රුධිර නාල තුලින් රුධිරයේ සිරුර පුරා ප්‍රවාහයක් සේ නොකඩවා ගමන් කරනාසේ දැනේ. සමහර අවස්ථාවල පාදයේ পায় මතු පිටට ඉදිකටු වලින් අනින්නාක් වාගේ දැනේ. සක්මණින් සමහර අවස්ථානදී পায়ේ රෝමකූප උද්දීපනය වී ඉරිගඩු පිපෙනසේ ස්වභාවයක් දැක්කෙමි. සක්මන් කොට දැස් පියාගත් මට එම පසුබිමේ සුදුතිත් වරංගතල රූප වාහිනයේ විකාශය නිමා වූ අවස්ථාවේ තිරයේ දිස්සන ආකාරයට ඊතා වේගයෙන් ගමන් කරන්නාක් මින් පෙනේ. සිත පිට යන වාර්ද බොහෝය. එවිට නැවතත් පතුලේ දැනෙන ස්පර්ශයට හිත යොමා සක්මන් කරමි. මට පොඩ්ඩක් කාගේද කියලා දැනගන්න පුළුවන්ද? ඔය අර ලියලා තියෙන මේ නිකන් තිත් ගොඩක් වගේ දැක්කා කියලා. ඒ කියන්නේ මේ සක්මනන් සක්මන කරගෙන යනකොට එහෙම තත්ත්වයක් අත්දකින්නවද? අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් කරලා ඉවර වෙලා කියන්නේ මිනිත්තු 20ක් විතර වගේ සක්මන් කරලා ඒකාන්තයකට ගිහිල්ලා දැස් පියාගෙන බලනකොට කියන වේගෙන් චලනය වෙන සුදු තිත් කළු පසුබිමේ තියෙන වගේ සුදු තිත් පේනවා. පේනවා. කියන්නේ ඒ වෙලාවේ හිත පිට යන්නේ ඒ වෙලාව හිත පිට යන්නේ දැන් කියන්නේ සක්මණෙන් හොඳට හිත එකඟ වීමක් වුණාට පස්සේ මේ වගේ කයට යොමු කරාම හොම දැනෙනවා. හොඳ. ඊට පස්සේ පරයන්කේදී මහත්යම කියන්නකෝ විස්තරේ. පරයන්ක භාවනාව ආනාපාන සති භාවනා පුරුදු කරමි. දැස් පියාගෙන ආස්වාසය ප්‍රස්වාසය නාසිකාග්‍රේ වැදෙන ලෙස බලා සිටිමි. එහිදී පහත් සඳහන් දෑයක් දැක්කෙමි. ආශ්වාස වාතය ප්‍රශ්වාස වාතයට සාපේක්ෂකව විසිල් බවත් හුස්මේ දික් කොට බවත් දුටිමි. මෙලෙස චේතනාපූර්වකව නාසිකාග්‍රය දෙස බලා සිටින විට ඇතැම් පරයන්කදී වම් නාස් පුඩුවේ පමණක් ස්මරල් ඇතුල්වන හා පිටවන බවත් තවත් පරයන්කදී දකුණු නාස් පුඩුවෙන් පමණක් හුස්ම රැල්ල ඇතුල්වන හා පිට බවත් පිටවන බවත් ඇතැම් විට නාස්පුඩු දෙකේම හුස්ම ඇතුළන හා පිටවන බවත් අද්දුටිමි. ක්‍රමයෙන් හුස්ම කෙරෙහි අවධානය රඳවා රඳවන විට හුස්ම තුනි වී නොදෙනී යන තත්වයට පත්වේ. හුස්ම නොදෙනී ගොස් යම් හිස් බවක් අත්දකින අතර ඇතැම් බොහෝ අවස්ථාවල ගැස්සීමක් තිගැස්මක් වඩාංග තුළ වඩා ඉහළ ස්ථානයක සිට වැටෙන්නාක් මෙන් සමග හිත නැවතත් නාසිකාග්‍රයට යොමු වේ. මේ සිත සිත වෙත වෙන අරමුණකට ගොස් වෙනත් සිතවිල්ලක් සිතට එනවත් සමගම සිදුවන බවක් පෙනේ. යම් විටක හිසෙහි බරගතියක් කන් දෙපසින් කරකැවෙන කරකැවෙනවාක් මෙන් දැනේ. මගේ භාවනාව ඉදිරියටත් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් දෙනසේක්වා. ඔබ ඔබ වහන්සේ පැතු බෝධියකින් නිර්වාණය අත් කරගනිත්වා තෙරුවන් සරණයි. පොඩ්ඩක් ඉඳගෙන කරද්දි දැන් කියන්නේ ආනාපානෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් අර දිග කොට වශයෙන් ඒවත් දැනෙලා අපි තුමු මේක දැන් ටික ටික සියුම් වෙගෙන යනවනේ. ඒකෙත් බලන්න මේ සියුම් වෙලා යම් කිසි දැනීමක් තියෙනවා. ඒ දැනීමේ يعني එතනත් ටිකක් සූක්ෂමව බලනවා. මේක ඊටාම සීමින් يعني සියුම්ම හට ගන්නවා ඊට අසවුන් නැතිලා යනවා. දැන් මේ තියෙන්නේ හුඟක් වෙලා පවතින එකක් නෙමෙයි. කියන්නේ දැන් සූක්ෂම වෙලා තියෙන්නේ සෑහෙන සංසිඳිලා තියෙන්නේ මේ දෙකේ වෙනස පවා අඳුර ගන්න අමාරුයි. කියන්නේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා වෙනස පවා අඳුර ගන්න අමාරුයි. මෙන්න මේ මට්ටමේදී පොඩ්ඩක් මේක මේ හුස්ම කියන සංඥාව අයින් කළා. මෙතන තියෙන්නේ දැන් දැනීමක්නේ. හුදු සූක්ෂම දැනීමක් විතරයි තියෙන්නේ. ඒ දැනීමක් ඔන්න හට ගන්නවා. ඊට පස්සේ පොඩි වෙලාවකින් ඒක නැතිලා යනවා. ආයෙත් ඔන්න තව දැනීමක් හට ගන්නවා. සුළුතාවය නැතිලා යනවා. ඉතින් මේ දේ පොඩ්ඩක් පෙන්න පෙන්න ඉන්න. හොඳට මේ බල බලා ඉන්න. ඊට පස්සේ අර දැන් මහත්යක් කියලා තියෙන මේකෙදි නිකන් වැටෙනවා වගේ. දැන් ඔය දේ පෙන්න පෙන්න ඉඳද්දි නිකන් වැටෙනවා වගේ නෝනම් ගැටලුවක් නැහැ. එහෙම දෙයක්ද වෙන්නේ? ස්වාමීන් වහන්සේ හිස් තැනකට වගේ හිතපත් වුණාට පස්සේ ඒක කියන්නේ එකපාරට වගේ කොච්චර කාලයක් තිබුණාද කියලා මට අවබෝධයක් නැහැ. හරි. නමුත් තේරෙන්නේ මම හිත කියන වෙන අරමුණකට ගියාට පස්සේ නැවත සිතුවිලි සිතුවිල්ලක් එනකොටම වගේ තමයි අර ගැස්සිලා වගේ මේ හිටියා කියලා. ඔව්. ඒක හරි. ඒක තමයි. අර ආනාපානෙත් එක්ක අර විදිහේ බලබලා ඉන්න සමහරට එතකොට ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමු කයේ මොනා හරි දැනෙනවා කියලා. ඒකත් බලන්න. දැන් කොහොමද දැන් සක්මනේදිත් එක්ක කරලා තියෙනවනේ. කයේ බලද්දිත් අර වගේ සමහරට මේ කැඩලා ගිහිල්ලා නැත්තම් අර ඩොට් ඩොට් වගේ දැන් පේන්න පුළුවන්. ඒකෙත් වරදක් නැහැ. ඒ මේ කියන්නේ ඒවා දිහා ටිකක් දැනුවත් වෙමින් යන්න මේ කයට යොමු කරාම කයේ දැනෙන දේවල් වල නිකන් Tamanට එක තැනකට යොමු කළා මේ වෙනස් වෙන දෙයක් හසු වෙනවා නම් ඇතිවීම නැතිවීම වශයෙන් දැනෙනවා නම් යම් කිසි දෙයක් එතනට අවධානය යොමු කරන්න. වේදනාවන් දැනෙනවා නම් ඒකටත් අවධානය යොමු කරන්න. ප්‍රශ්නයක් නැහැ. මේ කොයි කිනුත් හොඳට කියන්නේ අපි හිතට හොඳට උගන්වන්නයි මේ හදන්නේ. කියන්නේ මේ දේවල් වර්තමාන වශයෙන් දැනෙන අරමුණු හොඳට ඉදිරිපත් කරමින් හොඳට පෙන්නමින් හිත එක්තරා අන්දමකින් දැනුවත් කිරීමක් තමයි කරන්නේ. ඒක මේ අරමුණු වලින් කොයික මතද කරන්නේ කියන එක ඒක අපි එකිනෙකා මත වෙනස් වෙනවා. ඉතින් දැන් Tamanට හොඳට කියන්නේ අරමුණු වෙන්නේ මොනවද? පහසු අරමුණු මොනවද? ප්‍රිය ටිකක් හිත කැමැත්තෙන් කරන්නේ මොකද්ද? ඒ පැත්තෙන් ගියාට වරදක් නැහැ. ඒ හින්දා සක්මනේදීත් යන විදිහ හොඳයි. පරයන්කෙදීත් මම හිතනවා අර වගේ තව ටිකක් මේවැය තියෙන මේ අපි අර දීපු නම් ගම් ඔක්කොම අයින් කළා. මෙතන තියෙන මේ ඇතිවීමක් නැතිවීමක් කියන ගතිය හොඳට හිතට කාවත් දෙන්න දෙන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි පරයන්ක භාවනාවේදී අර සිත තැම්පත් වුණාට පස්සේ අර හිස් බවකට වගේ හිත තැම්පත් වුණාට පස්සේ කියන වේදනාවන් වලට හිත යොමු කරන්නට කමක් නැද්ද? කියන්නේ දැන් සමහර තැන්වල වේදනාවල් දැනෙනවා. එතකොට ඒ වගේ තනවලට එහෙම යොමු කරලා එහෙම බලනකොත් හොඳයිද නැත්නම් ඒක තමයි ඒක ඒක දැන් අපි ඉන්න තැන අනුව තමයි කියන්න වෙන්නේ. හොඳත් ඒ කියන්නේ සෑහෙන කාලයක් දැන් ගෙදෙදිත් එහෙමත් භාවනා කරනවද? පැයක් විතර වගේ තමයි. හැමදාම කරනවා. හැමදාම වෙන්නේ බොහෝ දුරට කරනවා. කඩින් කඩ තමයි කරන්නේ. ඔව්. එහෙමනම් තව ටිකක් කියන්නේ අරම හිස් ස්වභාවයකට යනවා. හැබැයි ආයෙත් ඔන්න මතුවෙනවා. මතුනාද මතුනහම ආයෙත් තව ටිකක් පෙන්ලා දෙන්න. ආයෙත් මේ මතුවෙන එකෙත් බලන්න මේ මොකද්ද ඇත්ත වශයෙන් එතන සිද්ධ වෙන්නේ. එතනක් තියෙන්නේ ඔන්න මතුණා යමක් මුලින් තිබුණේ නැහැ ඔන්න දැන් මතුණා. ඊට පස්සේ ඒක වෙනස් වුණා ඒක ඔන්න නැති වුණා. නම් නම් කිරීමක් ඔන වේදනාවක් මේක නැත්නම් සිතවිල්ලක් මේක මේක තදවීමක් නේ රළු වීමක් කියලා ඒ නම් පවා අවශ්‍ය නැහැ. ඒව තේරුම් ගන්න පවා වෙහෙසෙන්න ඕනේ නැහැ. තියෙන හුදු දැනීමක් තියෙන්නේ. ඒ දැනීම ඔන්න ඇති වුණා, වෙනස් වුණා නැති වුණා. ආයි තව තැනක තේරෙන ඔන්න දැනීමක් ඇති වෙනවා, ඔන්න වෙනස් වෙනවා නැති වෙනවා. මේක හොඳින් පෙන්න පෙන්න ඉන්න තව ටිකක්. ඒකේ හින්දා අතෙන්ට ගියාට වරදක් නැහැ. ගියාට පස්සේ මේවා නැවත මතුවෙනවා නම් මේවා තව ටිකක් හොඳට බලන්න. වරදක් නැහැ. තිරුන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක් මේ දිනවල විටින් විට කරගෙන යනවා. එෙහිදී සක්මන් කරන විට දකුණ වම වශයෙන් කරගෙන යන විට පාදයට ලනුපැදුරේ ගොරෝසු ගතියත් පොළොවේ සීතල ගතියත් දැනෙනවා. ටික වේලාවකදී ස්පර්ශයේ බව හඳුනා ගන්නවා. ඒ අරමුණ සිහි කරගෙන පියර 20ක් පමණ යන්න පුළුවන්. එසේ කිරීම නිවැරදිද කියා ඔබ වහන්සේ පහදා දෙනසේක්වා. තවද ඉන්පසුව ආනාපාන භාවනාවේදී ටික වේලාවක් යනකොට කිසිම අරමුණක් නැතුව නිින්ද යන්නේත් නැහැ. පැය භාගයක් විතර ඉන්නවා. පසුගිය දිනක් එහෙම එහෙමම ඉන්නවා. එහෙත් පැයකට ආසන්න කාලයක් අරමුණක් නැතුව ඉන්නවා. ඉන්පසුව ඊට එහාට භාවනා කරන්න තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඒක මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? දැන් ටික කාලයක් තිස්සේ කරන සවනස. ඒ කිව්වේ ටික කාලයක් කිව්වේ මාසයක්? නෑ අවුරුදු දෙකක් විතර තිස්සේ. හොඳයි. එතකොට අවුරුදු දෙකේදී හැමදාම භාවනා කරනවද? නෑ හැමදාම කෙරින්නේ සමාධිස්රි කෙරින්නේ සවනස. ඒ කියන්නේ අපි තුමු දැන් මෑත කාලේ වශයෙන් ගත්තොත් මේ උදේටත් භාවනා කරනවා හවසටත් භාවනා කරනවා කිව්වොත් හරියද නැත්නම් උදේට ඔව් එහෙම කරනවා කරනවා හොඳයි එතකොට සක්මන් භාවනාවක් කරනවද සක්මන් භාවනාවක් කරනවා කොච්චර ඉතලා කරනවද මේ දවස් ටික නම් පැයක් වගේ කිට්ටුව කරා. ඔව්. මම කිව්වේ මෙහෙදි නෙමෙයි. ගෙදරදී. ගෙදරදී පැය භාගයක් විතර වගේ තමයි. එතකොට ඉඳගෙන කරන භාවනාව? ඉඳගෙන කරන භාවනාව සමාධිසර පැයක් විතර කරනවා. හොඳයි. ඒ දිගටම ඉඳගෙන කරන්නේ දිගටම ආනාපාන සතියද? ඔව් ආනාපාන සතිය. ඒකේ කොච්චර විතර දැන් Tamanට තේරෙන්නේ කොයිතරම් වගේ මේ කියන්නේ ආනාපානය කොච්චරද සියුම් වෙනවා කියලා වගේද තේරෙන්නේ? මට දැන් මේ දවස් ටිකට පැය භාගයක් විතර වුණා. දැන් ඊයේ දවසේ ඇතුළත පැයක් විතර වගේ පැයක් විතර කරනවා අර හිස් බව කිසිම දෙයක් නොතේරේ විනාඩි 40ක් විතර වගේ තියගිලා තේරෙනවා. ඔව්. එතෙන්ට එන්න කලින් මොනවද තේරුනේ? එතෙන්ට එන්න කලින් අර නාසිකේ හුස්ම රැල්ල එහෙම ඉහළ යනවා. ඒ එහෙම බලාගෙන තමයි හිටියේ. ඊට පස්සේ තමයි එකපාරට මේ හිස්බය කියන්නේ මුකුත්ම නැහැ. මම එහෙමම ඉන්නවා කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. නිින්ද ගියේ නැහැ කියලා විශ්වාසයි. නිින්ද ගියේ නැති කියලා විශ්වාසයි. විශ්වාසයි. ඔව්. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී කොහොමද දැනෙන්නේ? සක්මන් භාවනාව පැයකට කිට්ටු කරනවා. මේදී ඒ දිනම් එච්චර කරන්නේ මේ ඒකෙදි හොඳට ගොරෝසු ගතිය, තද ගතිය අර උසවනවා, ගෙනියනවා, තබනවා කියලා එහෙම එහෙම යන යද්දි මට තේරෙනවා මේක මේ දැන් හොඳට ස්පර්ශය වගේ ගොරෝසු බවත් එහෙම දැනෙනවා. එතකොට يعني ඒ දැනෙනවා කියන්නේ ඒ ඒවා හිත කැමැත්තෙන් මේවා ඉන්නවද? ඔය මටින් කැමැත්තෙන් තමයි බලාගෙන යන්නේ හිමිති. <laughs> නෑ මං කියන්නේ දැන් බල කළා ඌමනාවෙන් එතෙන්ට තියන්නේ නැහැ. දැන් දැන් එයා ස්වාභාවිකවම අඩු අඩු වෙහෙසකින් අඩු වීරයකින් මේ දේ කරන්න පුළුවන්ද දැන්? පුළුවන්. පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට දැන් හිත පිට යන්නේ නැද්ද? උංගක් අඩු වෙයි යන්නේ. උංගක් අඩු වෙයි. හොඳයි. ම්ම් සක්මන ටිකක් වැඩි කරන්න තව. සක්මන ටිකක් වැඩි කළා. ඒකෙදී ඔය දැනෙන දේවල් දෙහා තව ඒ කියන්නේ අපි දැන් දැන් මෑණියු කිව්වනේ මේ තද ගතිය අහර්මයේ කියලා නම් එක හඳුනා ගැනීම යනවානේ. ඒ වෙනුවට අර කලින් මහත්තයාට කිව්වා වගේ මේකේ තියෙන්නේ දැන් මේ කොයි දේ වුණත් කොයි අරමුණේ වුණත් තියෙන්නේ එක පොදු ලක්ෂණයක් වශයෙන් ගත්තොත් මේකේ ඇතිවීමක් දැක ගන්න පුළුවන් නැතිවීමක් දැක ගන්න පුළුවන්. ඒ පැත්ත ටිකක් වැඩි පැත්තෙන් ඒ කියන්නේ මීට කලින් හොඳට සක්මනක විස්තර හොඳට බලන්න උත්සාහත් වුණාද? ඒ කියන්නේ මම කියන්නේ එක දවසක් දෙකක් නෙමෙයි කාලයක් එහෙම නැද්ද? නෑ එහෙම නෑ සයන්ස්. හරි. එහෙනම් තව ටිකක් විස්තර බලන්න. ඒ කියන්නේ කියන්නේ දැන් අපිට එකපාරටම ඔක්කොම විස්තර පේන්නේ නැහැ. අපි හිතමු මුලින් ඔන තද ගතියක් දැනෙනවා. ඊළඟට ඔන රළු ගතියක් දැනෙනවා. ඊළඟට ඔය තව තව විස්තර බලන්න බලන්න මෙතන මේ තද ගතියට අමතරව තව අලුත් ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ නිසා මුලින් අපිට දැනෙන්නේ නිකන් ප්‍රබලව තියෙන ටික විතරයි. නමුත් ඊට පස්සේ අපේ හිත තව තව සියුම් වෙන සියුම් වෙන්න තව ඇතුලේ තියෙන තව අලුත් ධාතු ලක්ෂණ ටිකක් මතු කරගන්නත් පුළුවන්. ඒවත් හොඳට දැක ගන්නසලුව යන්න. මං හිතනවා මෙතන අර සක්මණෙන් තව ටිකක් ඔය අවදිමත් භාවය හදාගත්තාම බලා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මොකද්ද මේ ඉඳගෙන භාවනා කරද්දි වෙන්නේ කියලා. ආනාපාන සතියත් වඩනකොට පොඩ්ඩක් මේ බලන්න මේ සමහර හුස්ම රැලි සමහරට දිගට වැටෙන්න පුළුවන්. සමහරක් කෙටිවට වැටෙන්න පුළුවන්. ඒවත් පොඩ්ඩක් හඳුනා ගන්න බලන්න. තේරෙනවද? තේරෙනවා. තේරෙනවා. හරි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නිකන් මේ මුලැමැදාග බලන බලන්න එහෙම උත්සාහත් උනාද? එහෙම බලන්න උත්සාහ වුණේ නැහැ. ඩිකට කොට වෙන විදියට තේරෙනවා. තේරෙනවා. හරි ඒක තව ටිකක් ගැඹුරට යන්න. ඒ කියන්නේ දැන් කියන්නේ උඩට ගන්නවා කියලා තේරෙනවා පිට කරනවා කියලා තේරෙනවා. ඊට අමතරව උඩට ගනින් ගන්නවා කියන එකේදී මේකේ පටන් ගැනීමක් තේරෙනවා. ඊට පස්සේ මැද හරියක් තේරෙනවා. අග හරියකුත් තේරෙනවා. හැබැයි තාම ඔන්න ඊළඟ එක පිට වෙන්න තාම පටන් ගත්තේ නැහැ. ඔන්න පිට වෙන්නේ පිටවීමක් පටන් ගන්නවා. ඊළඟට ඔන්න මැද හරියක් ඒක තේරෙනවා. අග හරියක් තේරෙනවා. ඉතින් ඔන්න තාම ආයි පැමිණීමක් නැත්නම් ආස්වාසයක් පටන් ගත්තේ නැහැ. ඔන්න පොඩි නිකන් ඉඩසක් තියෙනවා. මෙන්න මේ මුළු චක්‍රයේම දකින්නාසුලුව කරන්න. ආ පොඩ්ඩක් මේ කියන්නේ තව ටිකක් සියුම් විදිහට දකින්නාසුලුව කරන්න. يعني මේක තව ටිකක් මේ බහුලීකృత කරන එක හොඳයි. එහෙමයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉහලින් ලියලා තියෙන පුහුණු වීම වසර දෙකක කාලයක්. එක ආනාපාන සති භාවනාව කරන විට ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය සම්පූර්ණයෙන් නොදෙනී යනවා. මෙවිට කුමක්ද කරන්නේ? දෙක ආනාපාන සති භාවනාව කරගෙන යන විට මද වේලාවකින් උදරයේ පිම්වීම හැකිලිම දැනෙනවා. ඒට සිත යොමු කරගෙන සිටින විට මද වේලාවකින් උදරයෙන් ඉහළ කඳ කොටස පිම්වීම හැකිලිම දැනෙනවා. මෙවිට සිත එතනට යොමු කරනවා. නැවතත් ටිකකින් නාසයෙන් ආස්වාද ප්‍රස්වාස දැනෙනවා. නැවත එතනට හිත යොමු කරනවා. ඊට ක්‍රියාවලිය සිදුවන විට ශරීරයේ යම් වේදනාවක් වරහන් ඇතුළේ කකුල් පිටේ වැනි තැනක රිදීමක් ඇති වුනොත් ඉහත ආස්වාස පිම්බීම හැකිලිම ආදී නවතා රිදෙන තැනට සිත යොමු කරගෙන ඒ දිහා බලා සිටිය යුතුද 3 සෑම මොහොතකම සතිය පැවැත්විය යුතු නිසා ධර්මදේශනට සවන් දෙන විට දැස් පියාගෙන ඔබ වහන්සේගේ දේශනට සවන් දෙමි මෙවිට සිතුවිලි එනවා යනවා දැනෙනවා ශබ්ද ඇහෙනවා නමුත් නැවත හඬට සිත යොමු කරන්න පුළුවන් වේදනා දැනෙනවා. එය හඳුනාගෙන නැවත හඬට යොමු කරන්න පුළුවන්. මේ ක්‍රමය නිවැරදියි සිතමි. තව දුරටත් පහදා දෙන්න. අතර ආහාර වන්දන විට බුද්ධ වන්දනා කරන විට සිහිය පවත්වන්නේ මානසික වරකට මානසිකාරයේ කෙලෙසද පහදා දෙන්න. බොහෝ දෙනාට මේ ප්‍රයෝජනවත් වෙයි. පළවෙනි ප්‍රශ්නේ. <laughs> පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ මේ මම හිතන්නේ අර ආනාපාන සති භාවනාව කරන විට වෙලාවකින් බුරේ නැති යනවා. ඊට පස්සේ ඇත්තටම කළා තියෙනවා යමක් නොදැනී ගියා. හැබැයි ඊට පස්සේ මතුවලා තියෙනවා පින්බීම හැකිලිම කියන අරමුණ. නිසා මුල් කාලෙදී පුළුවන් තරම් අරමුණක් එක්ක ඉන්න එකේ වරදක් නැහැ. කියන්නේ පිම්බීම මේක දානාපානෙන් සංසිඳුණා. හැබැයි දැන් ඒ වෙනුවට හොඳට Tamanට ප්‍රකට වෙලා තිනවා නම් කායික වශයෙන් පිම්බීමක් හැකිලීමක්. ඒක ඒක ඒක දිහා බලන්න. එතෙන්දී අර ආනාපානට නැවත හිත යන්න ඉඩ තියෙනවා. හැබැයි ගෙනල්ලා නැවතත් මේ පිම්බීම හැකිලීම අරමුණට තියන්න. හැබැයි මේ කතා කරන්නේ අර ආනාපානේ හොඳට කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩපු කෙනෙකුට නැතුව අර මේ පොඩි වෙලාවක් ආනාපාන සතිය බලලා මේ ඊළඟට පිම්බීම හැකිරීමට යන්න කියනවා නෙමෙයි. තේරුම් ගන්න තියෙන්නේ ආනාපාන සතිය ඔස්සේම සෑහෙන දුරක් ගියා. සෑහෙන කාලයක් ආනාපාන සතියමයි වැඩුවේ. දැන් ඔන්න ආනාපාන සතිය හරහා හොඳට හිත තැම්පත් වෙනවා. මේ තැම්පත් භාවයේ හිත තියෙනවා. හිත එහි මෙහි යන්නේ හිත සිතුවිලි බහුල වෙන්නේ හොඳට ඒකාග්‍රතාවයක් දැන් තියෙනවා. තියෙනකොට ඔන්න කයේ කොහේ හරි තැනක යම් සංවේදනාවක් මතුවලා තියෙනවා. යම් ලක්ෂණයක් මතුවලා තියෙනවා. අපිට තියෙන්නේ එතකොට ඒ අලුතෙන් මතුවෙච්ච තැන තමයි අපේ අලුත් කමටහන වෙන්නේ. එතෙන්ට ගිහිල්ලා හොඳට සමීපව එතන මොකද සිද්ධ වෙන්නේ කියලා බලන්නයි තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය සංසිඳුණාට පස්සේ කාලයක් ආනාපාන සතිය කරපු හොඳට මේ தත්ත්වය දැන් පවත්වන්න පුළුවන් කෙනෙක් නම් ඊළඟට මේ කයේ මතුවෙන අරමුණු වලට ගියාට වරදක් නැහැ. ගිහිලා ඒ අරමුණේ විස්තර ටිකක් බලන්න. මේ කොහොමද පටන් ගන්නෙ කොහොමද? මුළු එක පාටම වැඩි වෙලා පටන් ගන්නවද නැත්නම් සියුම්ම පටන් ගන්නවද ඊළඟට කොහොමද මේක වර්ධනය වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ ඊළඟට මෙතන තියෙන තනි අරමුණක්ද නැත්නම් අරමුණු රාශියක්ද මේ වගේ පුළුවන් තරම් හොඳට ඒ ගැන අවධානයෙන් බලන්න මේ මේ මේ කටයුතු තමයි දිගට කරන්න තියෙන්නේ කියන්නේ මේ මේ කටයුත්තක් ටිකක් කාලයක් කරන්න වෙනවා. ඒ කියන්නේ එකපාරටම මේ එක තැනක් බලුව පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉඳා එක තැනක බලනවා ඊළඟට අපිටම එතන ඒ තරම් වැටහෙන්නේ නැහැ. නැත්නම් නොදැනී ගියා. ඒ වුණාට දැන් තව තැනක මතුවලා තියෙනවා. ඊළඟට එතන බලන්න යනවා. ඊළඟට එතන බලාගෙන ඉන්නවා. එතනත් ওই වගේ විස්තර ටිකක් ගන්නවා. කියන්නේ මෙතන අත් වශයෙන් මේ හිතට ඉගැන්වීමක් වගේ දෙයක් නැත්නම් මේ අරමුණු ඉදිරිපත් කර කර ඒ ඒ අරමුණු වල ස්වභාවය හිතට පෙන්ලා දෙන දෙයක් තමයි අපි මේ කරන්නේ. හිත තේරුම් ගන්නකම් අපි මේ දේ කරන්න සිද්ධ වෙනවා. කියන්නේ අපිට මේ දේ තේරුණාට පොතෙන් පතෙන් බැලලා ඒක ප්‍රමාණවත් වෙන්නේ අපිට අවශ්‍ය මෙතන තියෙන්නේ මේ හිත කියලා යම්කිසි ධර්මතාවයක් තියෙන්නේ. ඒ එයා නිවැරදිව වටහා ගන්න තාක් අපිට මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේකේ ප්‍රශ්නයක් අහනවා ඊළඟට වේදනාවක් එහෙම දැනුණොත් මීට වඩා ප්‍රබල වේදනාවක් දැනුණොත් මොකද කරන්න කියලා. වරදක් නැහැ. ඒ වේදනාව දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් අපි තුමු මේක දුක් වේදනාවක්. හැබැයි Tamange හිතේ පීඩනයක් ඇති කරගන්න නැතුව, දේශයක් ඇති කරගන්න නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් වරදක් නැහැ. ගිහිල්ලා ඒක බලන්න. මොකද මේ හැම අරමුණක්ම හොඳට මේ අපිට ඒ කියන්නේ මේ විපස්සනාවට උමනා කරන තොරතුරු සපයනවා. ඒ හින්දා ටිකක් ප්‍රබලව දැනෙන අරමුණකින් මේක හොඳින් දැක ගැනීම දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා දැනට බලබලා ඉන්න අරමුණට වඩා තීව්‍ර අරමුණක් දැන් ඇවිල්ලා තියෙනවා නම් ඒක ටිකක් බලන්න. බලලා ඒකෙන් ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්නයි තියෙන්නේ. හැබැයි මේ කියන දේවල් මේ කියන්නේ හැමෝටම සාධාරණයි කියන්න බෑ. ඉතින් මේ කතා කරලා තියෙන කෙනාට මේ විදිහට යන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව. පිම්බීම හැකිලිම මගේ කමටහනයි. මගේ දකුණු පාදයේ ඇති ආබාධයක් නිසා මට බිම පරයන්කේ යෙදෙන කාල සීමාව විනාඩි 20ක් 25ක් සීමා ඇත සීමා වී ඇත. ඉරියව් වෙනස් කිරීම නිසා භාවනාව දිගටම පවත්වාගෙන යාමට නොහැක. පිම්බීම හැකිලිම් දෙස හොඳින් බලා සිටින අතර වේදනාව ඉබේම මා කරා පැමිණේ. මේ විසාගත නොහැක. දිනක් මා දැඩි අධිෂ්ඨානයෙන් හා වීරයෙන් යුතුව බිම පරයන්කට වාඩි උනේමි. පිම්බීම හැකිලිම් දෙස හොඳින් බලා සිටි අතර එහි කම්පන චංචල ගතිද තේරුම් ගතිමි. සුපුරුදු වේදනාවද මා කරා පැමිණි අතර මා වේදනාව මෙනෙහි කිරීම ආරම්භ කළ අතර වේදනාව යොසාගත නොහැක. හේත් මා තුළ අදිෂ්ඨානය නිසා මාගේ වීරය අත් නොහැරියෙමි. ටික වේලාවකින් මගේ මුළු ශරීරයම රත් වූ අතර දහදියෙන්ද තෙත්වන්නට විය. මෙම අවස්ථාව මාහට වචනෙන් කීමට නොහැකි තරම් උණුසුම් අවස්ථාවක් වූ අතර මම ඉරියව් වෙනස් කළේවත් දෙයක් සැරියේවත් නැත. ටික වේලාවකින් සියල්ලම සිහිල් බාටපත් වී සැහැල්ලුවක් දැනුන අතර දිගටම පරයන්කේ සිටියෙමි. ගරු ස්වාමින්වහන්සේ මා මීට පෙර මෙම කමඨහන් වාර්තාව ඉදිරිපත් කර නැත. ඔබ වහන්සේ විසින් ඊයේ සිදු කළ ධර්මදේශනාව මාගේ කමඨහන් වාර්තාව පුරාම ගැබ්බී ඇතැයි සිතමි. මාහට අනුකම්පාවෙන් මේ ගැන පැහැදිලි කර දෙනසේක්වා. වරහන් ඇතුලේ මා දැනට පරයන්ක භාවනාව භාවනා පුටුවක හිදු කරන නිසා මෙවැනි අත්දැකීම් ලබා ගැනීමට අපහසු වී ඇත. තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වහාම අවබෝධ වේවා. ඒ කියන්නේ මාත් හිතනවා දැන් කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඉඳගෙන බිම ඉඳගත්තාම ලොකු අපහසුයක් දැනෙනවා නම් අපි හිතමු කායික යම් යම් රෝගාබාධ ආදී නිසා පුටුවක් භාවිතා කළාට වරදක් නැහැ. දැන් මේ පුටුවකුත් භාවිතා කළාට පස්සේ මේ විදිහට වේදනාවක් එනවා නම් එතකොට ඉතින් ඒක දරාගෙන යන්න සිද්ධ වෙනවා. දැන් අර කරලා තිනවා වගේ මේකදී අපි අදිෂ්ඨානයක් ඇතුව අපිටම හිතේ යම් ධෛර්යයක් ඇති කරගෙන මේ වේදනාව හරහා යන්න පුළුවන් නම් ඔය වගේ කියන්නේ වේදනාවේ යම් පමණක තීව්‍රතාවය වැඩි වෙලා උත්සන්න වෙලා අන්තිමට සමනය වෙලා යනවා. හැබැයි ඉතින් සෑහෙන ඉවසීමකින් මේ කටයුත්ත කරන්න වෙනවා. හුඟක් යෝගීන් හැබැයි මේක කරනවා. මේ සෑහෙන හැබැයි ඉවසීමක් අවශ්‍යයි. මුලදී ඉතින් අතහැරලා දාන තරමට, පරදින තරමට මේකේ අමාරුයි. හැබැයි කාලයක් යම් හොඳට මේ ධෛර්යයක් එක්ක මේ කටයුත්ත කරනවා නම් අර මේකේ උපරිම මට්ටමට ඇවිල්ලා ඊළඟට සම්පූර්ණයෙන්ම සිසිල්ලලා යනවා. ඉතින් මේකෙත් හැබැයි අපිට තව මේක ඉගෙන ගන්න පුළුවන් එක තැනකට දැන් අපි අවධානය යොමු කරගෙන ඉන්නවා වේදනාව දිහාට. එතෙන්දී පුළුවන් තරම් හිතේ කිසිම සිතුවිල්ලක් නැතුව මේක නිරීක්ෂණය කරන්න බලන්න. කියන්නේ ස්වාභාවික සිතුවිලි මත උනාට කමක් නැහැ. මේක සම්බන්ධයෙන් ඉගෙන ගනිද්දී මෙයාගේ ස්වභාවය ගැන ස්වාභාවිකව ඉබේටම සිතුවිල්ලක් ආවට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ වේදනාව දිහා නිරීක්ෂණය කරනවා හිතින් මොකක්වත් කියවන්නේ නැතුව. ඇතුලේ කතාව සමනය කරගෙන. එතකොට ඔන්න අපිට මේ වේදනාව ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට ඊළඟට තවත් බලන්න මේ වේදනාවේ නිකන් හොඳට කේන්ද්‍ර කේන්ද්‍ර වෙලා තියෙන තැනකට තාම තියුණුව දැනෙන හරියට වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟට හිතේ මධ්‍යස්තව මේ කටයුත්ත කරන්න. ඊට බලන්න මේ එකම එකම නිකන් ගුලියක් වගේද මේක තියෙන්නේ නැත්නම් වේදනා රාශියක් වශයෙන්ද මෙතන තියෙන්නේ කියලා පොඩ්ඩක් තව බලන්න මේ ටිකක් පරීක්ෂාකාරීව සමහරවිට මෙතන තව තව විස්තර ටිකක් දැක ගන්නත් අවස්ථාවක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ මූල කමඨහණය ආනාපාන භාවනාවයි. ස්වාමින් වහන්සේ අපි ඒ තුලින් යම් සමාධි මට්ටමකට පැමිණෙන ගමන්ම එනේන විදිහට සතර සතිපට්ඨානේ වඩමින් කෙලස් කපා හැරෙයි. ස්වාමින් වහන්සේ එයමද භාවනාවේදී දිගටම කළ යුත්තේ ඊට එහාට යමක් කළ යුතුද? මෙසේ අසන්නේ හැම විටම මෙනෙහි කිරීමට ඉදම් කැක්කුම් නොවන නිසා ඒ සිතුවිලි නම් නිමක් නැතුව පැමිණෙයි. පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සිතුවිලි නම් නිමක් නැතුව පැමිණෙයි. දැන් ඇත්තටම ආනාපාන සතිය හරහා දිගටම යන්නත් පුළුවන්. ඒක කියන්නේ ඒක කිසිම බාධාවක් නැහැ. හැබැයි ඉතින් 100ට මේ කියන්නේ අපි හිතන 100 දෙනෙක් ඉන්නවා නම් 100 දෙනාටම ආනාපාන සතිය හරහා 100 දෙනාටම යන්න පුළුවන් කියලා කියන්න බෑ. හැබැයි සෑහෙන පිරිසකටත් යන්න ඉඩ තියෙනවා. මොකද ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා කොහොමද මේ ආනාපාන සතිය හරහා සම්පූර්ණයෙන්ම කායानुපසනාව දියුණු කරන්නේ. කොහොමද වේදනානුපසනාව දියුණු කරන්නේ. කොහොමද චිත්තානුපසනාව දියුණු කරන්නේ. කොහොමද ධම්මානුපසනාව දියුණු කරන්නේ. ඊටත් එහා ගිහලා කොහොමද බොජ්ජංග වඩන්නේ. මේ දෙයට ඉතින් ඇත්තටම මේ ආනාපාන සතිය කියන එක සෑහෙන ප්‍රබලකමට අහනක්. මේකෙන් සෑහෙන දුරක් ඒ කියන්නේ සියලුම කෙලෙස් දුරු කරගන්නා ක්‍රමයක් හැටියටම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කියන්නේ හොඳට ආනාපාන සතිය සමාධියක් හොඳට වඩාගෙන හොඳට ඒක බහුලීකృత කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෙලෙස් උපදිනකොට මේ දිහා අවධානය යොමු කරනවත් එක්කම දුර වෙලා යනවා. අතුරු දහන් වෙලා යනවා කියලා. ඒ නිසා ආනාපානය හරහා දිගට යන්න පුළුවන්. හැබැයි ඇතම් කෙනෙක්ට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඇතම් කෙනෙක්ගේ ආනාපාන සතිය වැඩිලා යම් දුරක් ආවට පස්සේ ඔහෙ නිකන් අතරලා වගේ තියෙනවා. ඉන් එහාට ගෙනියන ගතියක් නැහැ. හැබැයි කායික වශයෙන් යම් යම් දේවල් මතුවලා තියෙනවා. අන්න ඒ වෙලාවට ඒ කියන්නේ ඒ යෝගීන්ට ඇත්තටම ආනාපාන සතියෙන් ධාතු මනසිකාරයට හැරීමේ හැකියාව තියෙනවා. අවස්ථාව තියෙනවා. ඒ නිසා යෝගියා මත තීරණය කරන්න වෙනවා මොකද්ද අපි ඊළඟට ගන්න පියවර කියන එක. දැන් මෙතෙන්දී ආනාපාන සතිය සංසිඳලා තියෙනකොට කයේ මොකක්වත් ඒ කියන්නේ දෙයක් වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි සිතුවිලි එන්න ගන්නව නම් සිතුවිලි වශයෙන් Tamanට හඳුනා ගන්න පුළුවන් නම් ඒ එන සිතුවිලි වලට Taman අහු වෙන්නේ නැත්තම් සිතුවිලි බලන්න යන්න. වරදක් නැහැ. කෙලින්ම පොඩ්ඩක් හිත දිහා බලන්නයි යන්නේ. එතකොට බලන්න මේ සිතුවිලි කියලා කියන්නේ අපි ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් අපි හිතන්නේ එන සිතුවිලි හැම එකටම අපි වග කියන්න ඕනේ. ඒ සිතුවිලි මගේ සිතුවිලි මම ඒවට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි අපිට හැඟීමක් තියෙන්නේ. නමුත් දැන් ඔන්න භවනා කරද්දි Tamanට තේරෙනවා ටික ටික මේ සිතුවිලි කියලා කියන්නේ නිකන් එන මොනා මොනා හරි හේතු ටිකක් නැත්නම් පරණ මතක ටිකක් කරහා එන ස්වභාවයක් මේ මේ ඒවා ඒ තරම්ම අපි බරපතල දෙයක් සලකන්න දෙයක් නැහැ. අපි ඒවට අත දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒවට අපි අත දැම්මේ නැත්නම් ඒගොල්ලෝ එහෙම යනවා. ඒ தත්ත්වය තමයි අපි ටික ටික ඉගෙන ගන්නෙ. එතකොට ඔන්න අපි ආනාපාන සතිය සංසිඳුණා. සංසිඳුණාට පස්සේ ඔන්න සිතුවිලි ටිකක් එනවා. අපි නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා. අපි ඒක මගේ කරගන්න යන්නේ නැහැ. ඒව හුදු සිතුවිලි පමණයි. ඔන්න සිතුවිලි ටිකක් ආවා. ඊට පස්සේ එයා ආයි පොඩ්ඩක් තව සිතුවිල්ලක් ආවා. ඔන්න තවත් සිතුවිල්ලක් ආවා. ඔහොමම අපි බලන් ඉන්න බලන් ඉන්න මේ සිතුවිලි කෙරෙහි එක්තරාන්දමකින් උදාසීන බවක්. සිතුවිලි වලින් අපි අමුතු මේ ප්‍රකෝප වීමක් නැත්නම් ඇලීමක් ඇති නොවි මේ දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඒ නිසා මේ වැඩේ පටන් ගන්න එකේ වරදක් නැහැ. එතකොට තමන්ට තමාලාට මේ සිතුවිලි අතර පොඩි පොඩි හිදැස් තියෙනවා. නැත්නම් මේ සිතුවිලි නිකන් ආයේ බලනකොටම නැතිලා යනවා. මේ වගේ හොඳ හොඳ අත්දැකීම් ටිකක් ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු කීපයක සිට භාවනා කරන යෝගිනියක් මී පරයන්ක භාවනාව මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි සක්මණෙන් පසු පරයන්කට වාඩි වී මම දැන් මෙතනයයි මෙනෙහි කරමින් ඉරියව්වට සිත යොමු කෙලෙමි ඉරියව්ව පෙනී ක්‍රමෙන් බොඳ වී යයි පිම්බීම හැකිලීම දැන් විනාඩියක පමණ කාලයකදී ක්‍රමෙන් සියුම් වී නොදණී යයි ඊට පසු කයට පිටියමු කල විට සියුම් චලනයන් සුළු වේලාවක් දැනී නොදැනී යයි. හිස සැහැල්ලු ආකාශයක් යන හිස් සැහැල්ලු ආකාශයකට යනවා මෙන් දැනේ. එම හිස් අවකාශයේ දෙස සතිමත්ව බලා සිටිමි. සමහර විට ඒ සියුම් බව අඩු වී ගැඹුරකට යනවා මෙන් දැනේ. ටික වේලාවක් යන විට කයට සිසිලක් දැනේ. සියුම් සුලන් රැල්ලක් කය මතින් ඇදී යන්නක් මෙන් ඒ දැනේ. තවත් සමහර විට සීතලක් දැනෙන නමුත් ඒ දැනෙන්නේ නලින ස්වභාවයක් මෙනි. වරන් ඇතුළු එම සිසිල වේගෙන් ඇතිව නැතිව යන්නක් මෙනි. මේ වාර ගණනාවක්ම දැනේ. සමහර විට කයෙත් අවට පරිසරයේත් සියුම් බුබුලු නැගී යන්නක් මෙන් නැති වෙයි. නැගී යන්නක් මෙන් නැති වෙයි. මේ සියල්ලටම පසු නැවතත් ස්ථානට සිත යයි. වරින් වර වේදනා ඇති වී නැති වී යන බවද සිතුවිලි කීපයක් ඇති වී නැති යන බවත් දැනේ. සිතුවිලි ඇති වී නැතුව යන්නමුත් ඒවායේ ආරම්භය දැකගත නොහැකි විය. එම සිතුවිලි අතීතයේ සියුම් සියුම් හෝ සිදුවීම් හෝ අනාගත සැසුම් ක්‍රීම්‍ය රාග ද්වේෂ සිතුවිලි නොදැනී මෙසේ පරයන්ක කාලයේ පැයක් පැයයි විනාඩි 15ක පමණ කාලයක් පවතී මෙම தත්ත්වයන්ගෙන් යම් මෙම தත්ත්වයන්ගේ යම් වර්ධක් ඇතොත් පහදා දෙනෙමින්ද තවදුරටත් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි ඔබ වහන්සේට මෙම අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි එතකොට මේ දැන් මේකේ කියලා තියෙන්නේ ඔන්න දේවල් පරීක්ෂා කරලා බලනවා පරීක්ෂා කරද්දී ඔන්න ආයෙ හිස්තැනකට යනවා ආයෙත් දේවල් පරීක්ෂා කරලා බලනවා ආයෙත් හිස්තැනකට යනවා මේ දිගට ওই දේ කරන්න يعني කාලයක් යනකොට තමයි මේ தත්ත්වය හුරු වෙලා මේ يعني අපිටම දැන් මෙතන කියලා තියෙන අවුරුදු කීපයක භවනා තිස්සේ භවනා කරනවා කියලා හින්දා ටිකක් අත්දැකීම් ලැබිලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඕනනම් තව බලන්න සක්මනේදී හිමත් ගන්න පුළුවන්ද කියලා. සක්මනේදීත් මේ අපි තුමු අරමුණු බල බලා යනවා. දැන් ඇත්තටම සක්මනයි පරයන්කය කියලා ලොකු වෙනසක් නැහැ. පරයන්කේදී කරන්නේත් හොඳට මේ කායික වශයෙන් දැනෙන දේවල් නැත්නම් වේදනාවන් වශයෙන් දැනෙන දේවල්, සිතුවිලි වශයෙන් දැනෙන දේවල් හොඳට හොඳට බල බලා යෑමක්. සක්මනේදීත් ඒ වගේමයි. සමහරලාට කායික වශයෙන් දැනෙන දේවල්, සමහරලාට වේදනාවන් වශයෙන් දැනෙන දේවල්, සමහරලාට සිතුවිලි වශයෙන් දැනෙන දේවල් හොඳින් බල බලා යෑමක්. මොකද අවුරුදු කීපයක් ගියාට පස්සේ මේ දේවල් අතර Tamanට කියන්නේ සමානව කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි ටිකක් තව අනිත් කටයුතු කරද්දිත් Tamanට පුළුවන් නම් හිත ගැන අවධානයෙන් ඉන්න තවත් වටිනවා. ඒ කියන්නේ කොහොමද දැන් මේ අපිටම වෙන වෙන වෙන වැඩක් කරද්දි කොහොමද හිත ක්‍රියාත්මක වෙන්නේ? ඒ වැඩේ හරහා හිතේ කෙලස් වෙනවද? නැත්නම් ඒ වැඩේට වැඩේ තුල සම්පූර්ණ නිමග්න වෙනවද? සතියෙන් ඒ දේ කරන්න පුළුවන්ද? මේ වගේ පැති ටිකක් හරහා තව ටිකක් දිනු කරගන්න පුළුවන්. කරගෙන කියලා තිනවා හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී සතිය පිහිටුවා ටික වේලාවකින් හුස්ම නොදැනී යනවා. සිත සමාධිමත් වෙනවා. මම එවට ධාතු මනසිකාරය කරනවා. ඔබ වහන්සේ දේශනා පරිදි පඨවි ධාතුව, වායෝ ධාතුව ආදී ප්‍රකටවන ධාතු ගැන මෙනෙහි කරමින් එහි ඇතිව නැතිව යන හැටි බලා සිටිනවා. මේ දිගටම කළ යුතුද උපදෙස් දෙන්න. සක්මන් භාවනාවේදීද ටික වේලාවක් සක්මන් කරන විට පසුව සක්මන් පතේ වැලි යටිපතුලත් පටවි පටවි වශයෙන් බලමි. මේ ප්‍රශ්න දෙකට ඉදිරියටත් යාමට සඳහා මම මට උපදෙස් දෙන්න. හරි. අහතරම ඉතින් දිගට කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒකද මොකද මේ මේ වගේ බුදුරජාන් වහන්සේ මේ වගේ තැන්වලදී කියන්නේ කායනුපසනාව ගැන වේදනානුපසනාව ගැන චිත්තානුපසනාව ගැන ධම්මානුපසනාව ගැන දිගටම කියන්නේ කායේ කායනුපස්සී විහෙරති. නැත්නම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. විහෙරති කියලා කියන්නේ ඉතින් කාලයක් තිස්සේ වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මේ අපි සිද්ධාන්තය වශයෙන් දැනගත්තා කියලා මේ හිතට ඒක ඒ තරම්ම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අපි දැන ගැනීම එකක්, අපි බුද්ධියෙන් දැන ගැනීම එකක්. හොඳට අස්පනා මේ අරමුණු පෙන්ලා දීලා හිත ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කර ගැනීම තව එකක්. ඒ නිසා අපි හිතමු දැන් අපි මේ පොල් ගහක් හිටවලා නැත්නම් පොල් පැලයක් හිටවලා. ඉතින් මේ අපි බලන් ඉන්නවා ඉතින් පළදාවක් හම්බෙනකන්. ඉතින් තාම හම්බෙලා නැත්නම් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් හොඳට බලාගෙන කටයුත්ත කරන්න ඕනේ. ඉතින් අපි මේ තාම ගෙඩි හම්බුන්නේ නැහැ කියලා ගහ කපලා දාලා වැඩක් නැහැ. අපිට තියෙන්නේ මේ සත්තුන්ගෙන් බේරගෙන වමනා ප්‍රමාණයට ඔන්න මේ පොහොර ටික දාගෙන මේ ගහ ආරක්ෂා කරන්නයි තියෙන්නේ. ඒකට වර්ධනය වෙන්න උවමනා කරන සාද ටික සාධක ටික සකස් කරලා දෙන්නයි තියෙන්නේ. ඊටසේ අවශ්‍ය පමණට ඒ කාලය ගත්තට පස්සේ අන්න පළදාවක් හට ගන්නවා. අන්න ඒ වගේම තමයි මේ හිතත්. තේරුම් ගන්න දෙන මේ හිත කියන්නේත් බොහොම ස්වාභාවික ධර්මතාවයක්. මේ ස්වාභාවික ධර්මතාවය අපේ නොදන්නාකමට අපි නම්ගම් දීගෙන මම කියාගෙන තමයි ඉතින් අපි ඉන්නේ. හැබැයි මේ භාවනාවකදී අපි මේ ස්වාභාවික ධර්මතාවයට නිදැල්ලේ වර්ධනය වෙන්න නැත්තම් ස්වාභාවිකව වැඩෙන්න ක්‍රමානුකූලව වැඩෙන්න උවමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. අවශ්‍ය කරන සාධක ටික සකස් කරලා දෙනවා. මේ සාධක ටික අපි දෙමින් මේ කටයුතු දෙකට කරන්න ඕනේ. දෙකට කරද්දී අපි නොදන්නව මේක අපිට නොදැනුවත්වම මේ තුල ප්‍රඥාවක් වර්ධනය වෙනවා. ඒකයි දැන් මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න. අපිටම කිසිම මේ නිරීක්ෂණ නිරීක්ෂණය කරන කාල පරිච්ඡේදයේදී අපි ඇතුලේ මොකක්වත් කියවන්නේ නැහැ. ඇතුලේ පොත් පොත පොතේ පතේ දැනුමක් මෙතනට දාගන්න යන්නේ ඇතුලේ මොකක්වත් අපි දුමු තර්කයට දාන්න යන්නේ නිකන් බොහොම සමීපව නිශ්ශබ්දව පෙන්ලා දීමක් තියෙන්නේ. ඒතර පෙන්ලා දෙන්න පෙන්ලා දෙන්න මේ හිත ඉගෙන ගන්නවා. ඒ තුල ඇතුලේ අභ්‍යන්තරික වශයෙන් ප්‍රඥාවක් දියුණුවනවා. ඉතින් මේ ප්‍රඥාව දියුණුවීමේ යම් යම් පමණකට මේක දියුණුනා නම් තමයි ඊළඟ මට්ටමක් යන්නේ. කියන්නේ මේක හේතුඵල දහමක් වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ. දැන් ඔය සූත්‍ර ගණනාවකදී බුදුරජාණන් වහන්සේ තත්ත්වය විස්තර කරනවා. උදාහරණයක් වශයෙන් ඔය චේතනාකරණීය සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා නම් යථාභූත ඥාන දර්ශනයක් සිද්ධ වුණා නම් ඊට පස්සේ මේ නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ආයෙත් මට ඒකට චේතනාවක් පහළ කරගන්න ඕනේ නැහැ. මම මේ දැන් ඔන්න පෙන්නවා. ඊට පස්සේ ඔන්න නිබ්බිදාවක් පහළ වේවා කියලා මේ දේ හොඳට අපි පෙන්ලා දුන්නා නම් ඒකේ යම් පමණකට පරිපූර්ණත්වයකට ආවහම ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඉබේටම ධර්මතාවයක් වශයෙන් ඔන්න නිබ්බිදාවක් පහළ වෙනවා. ඒක මේ අපිට හිතලා පහල කරගන්න බෑ. කියන්නේ මේ අරමුණ ගැන නැත්තම් මේ තියෙන ස්වභාවයන් ගැන කලකිරීම ඇතිවීම කියන එක නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක අපිට හිතලා බලෙන් કૃතිමව කරන්න බෑ. අපිට තියෙන්නේ මේ දේවල් හොඳට පෙන්ලා දෙන එක විතරයි. හේතු ටික සකස් කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒතර මේ හේතු ටික සකස් කරන්න සකස් කරන්න අන්න ඒ ඵලය ඉබේටම හට ගන්නවා. හේතුඵල සම්බන්ධයක් වශයෙන් ඔන්න ඉබේටම හට ගන්නවා. නිබ්බිදා පහළ වුණා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න මේ හරහා විරාගයක් පහළ වෙනවා කියන එක ආයි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එන්න පහළ වෙනවමයි ධර්මතාවයක් වශයෙන්. මොන විරාගයක් පහළ වුණා නම් ඔන්න ඊට පස්සේ මේක අතහරිනවා කියන එක මේ ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ටික හරියට පෙළ ගැහෙන්නේ හේතුඵල ධමයක් වශයෙන්. තනිකර මෙතන වැඩ කරන්නේ හේතුඵල ධමයක්. අපිට තියෙන මේ හේතුන් ටික සකස් කළා. ඉතින් මේ ඒ කටයුත්තේ යෙදීමයි තියෙන්නේ. ඉතින් මේ අපි කලබල වුණා කියලා නම් මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ටිකක් කාලයක් මේකේ යෙදෙන්න අවශ්‍යයි. ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේ විසින් ඊයේ දේශනා කරන ලද ධර්මදේශනයේ ප්‍රධාන පරමාර්ථය තමන් තුළින් ධාතු ස්වභාවයන් බැලීම කියා මට අවබෝධ වුණේ. ඒ ධාතු ස්වභාවයන් බලනකොට පඨවි ධාතු වැඩිපුරම දැනෙන බව මට දැනේ. ආපෝ ධාතු ඉදිරියට නොයයි. මේ ධාතු ස්වභාවය බලන විට ඒ දැක ඇතිව නැතුව යන හැටි බැලීම නිසා කියා මට තේරුම් ගියේ. ඒ අතර ශරීරයේ තුලින් වේදානුපස්සනාව වැඩියෙන් නැතිවේ. මේ දෙක කවලම් වී බැලීම හොඳද? නොදන්නාකම නිසායි පැහැදිලි කරගන්න බැලුවේ. ඔබ වහන්සේ කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට නිවනට සාක්ෂාත් වේවායි පතමි. හරි. අ මම එච්චරම තවත් ඉල්ලීමක් තියෙන දෙයටින් ආනාපාන සතිය තුලින් ද ධාතුන් බැලීමට උපදෙස් දෙනසේක්වා. මේ ඇත්තටම කියන්නේ දැන් කියන්න ගිය එක මට ඇතුණා. <laughs> නැවත කියන්න බලන්න දීනගේ මහත්තයාට දඩුවක් දෙන්න දැන්. ඔබ වහන්සේ විසින් ඊයේ දේශනා කළ ලද ධර්ම දේශනයේ ප්‍රධාන ප්‍රමාතිත තමන් තුළින් ධාතු ස්වභාවයන් බැලීම කියා මට අවබෝධ වුණේ. ඒ ධාතු ස්වභාවයන් බලනකොට පටවි ධාතු වැඩිපුරම දැනන බව මට දැනේ. හරි හරි. මේ දැන් ධාතු ලක්ෂණ දැකීමයි වේදනාව දැකීමයි කියන එක ඇත්තටම ටිකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අපිට ඉදිරිපත් වෙන අරමුණු වල මේ ස්කන්ධ පහම තියෙනවා. හැබැයි ඉතින් අපේ අපිට මේකෙදී ඉස්සෙල්ලා ප්‍රකට වෙන්නේ නැත්නම් හොඳට ප්‍රකට වෙන්නේ මේකෙන් කොයි එකද කියන එක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ධාතු ලක්ෂණ වලට වැඩි අවධානයක් යොමු කරද්දී මේ රූපස්කන්ධය තමයි ප්‍රකට වෙන්න ගන්නෙ. හැබැයි කෙනෙකුට මේ රූපස්කන්ධය වෙනුවට මේකෙන් හටගන්නා වූ මේ වේදනා ස්වභාවයක් නැත්නම් දුක් වේදනා ස්වභාවයක්, සැප වේදනා ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක ඉතින් වරදක් නෑ. ඒ නිසා එහෙම මේ ධාතු ලක්ෂණ බලන්න ගියාම Tamanට වේදනාව ප්‍රකට වෙනවා නම් ඒකේ වරදක් නැහැ. ඒ නිසා මේක විටින් විට මිශ්‍ර වුණා කියලා එතරම් කිසිම හානියක් නැහැ. කියන්නේ මොකද මේ මේ හැම දෙයකින්ම අපිට උගන්වන්නේ එකම කතාවක්. ඉතින් ඒ නිසා උගන්වන කියන්නේ මෙතන මේ තියෙන මුහුණුවර වෙනස් වුණාට කියන්නේ එකම කතාවක්. ඒ නිසා මේ දෙක මාරුණා කියලා නැත්නම් එකිනෙක වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දෙක බොහොම සමීපව තමයි තියෙන්නේ. ධාතු මනසිකාරයයි වේදනානුපසනාවයි සෑහෙන සමීපවයි තියෙන්නේ. ඊළඟට ආනාපාන සතිය හරහාත් ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සතිය අපි කරගෙන ගියා. ඔන්න හුස්ම රැල්ල හොඳට ටිකක් සංසිඳුණා. දැන් අපිට ආස්වාසයක්ක ප්‍රස්වාසයක්ක කියන එක පවා ඔන්න නිකන් දැන් වෙන් කරගන්නත් බැහැ. අපිට තේරෙනවා යම් හැබැයි දැනීමක් තියෙනවා. ඒ මේ අර ආස්වාසයක්ක ප්‍රස්වාසයක්ක කියලා අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මට්ටමේදී තාමත් අපි ඉන්නේ ටිකක් සංකල්පමය මට්ටමක. තාමත් හොඳට අර මූල ස්වභාවයට බැහැගෙන නැහැ. හැබැයි මේක තව තව සියුම් වෙනකොට සියුම් වෙනකොට ඔන්න අර අපි දීපු නම් ගම් මොකක්වත් නැහැ. දැන් ඔන්න ධාතු ලක්ෂණ මට්ටමක් මතුවෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න ඇතුළට ගමන් කිරීම නැත්නම් චලනයක් තේරෙනවා. ඒ චලනයේ චලනයේ පටන් ගැනීමක්, චලනයේ වෙනස් වීමක්, චලනයේ අවසානයක්. ආයෙත් ඔන්න චලනයේ පටන් ගැනීමක්, චලනයේ වෙනස් වීමක්, චලනයේ අවසානය. මේ චලනයක් කියලා කියන්නේ එතකොට වායෝ ධාතුවක්. එතකොට මේ චලනය හරහා අපිට මේ මේ චලනයේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් නැත්නම් මේ චලනයේ වෙනස් වීම තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ ධාතුවක් එක තමයි ඉන්නේ නැත්නම් ධාතු ලක්ෂණයක් තමයි අපි මෙනෙහි කරන්නේ. ඊළඟට අපිට අනිත් පැත්තකට ගත්තොත් ඇතිලීමක් කියන දේ. පටවි ධාතුව පැත්තට ගත්තොත් දැන් මේ චලනයත් එක්කම මේකේ අපේ නාස් පුඩුවල මේක ඇතිලීමක් වශයෙන් දැනෙන්න පුළුවන්. දැනීමක් තේන්න පුළුවන්. අන්න ඒ දැනීම ඇතිල්ලීම කියනක ඔන්න අපිට එතන ඇතිල්ලීමක් කියලා කියන සමහරට ඉතාම මු르දු වශයෙන් නැත්නම් සිනිඳු වශයෙන් තමයි දැනෙන්න පුළුවන්. ඒකේ පටන් ගැනීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිලා යෑමක් තියෙනවා. එතකොටත් ඉතින් ආනාපාන සතිය හරහත් ඊටාම හොඳින් සූක්ෂමව කෙනෙකුට ධාතු මනසිකාරය වඩා ගන්න පුළුවන්. ස්වාමින්වහන්සේ අවසාන ලිඛිත ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේ ලොකු ස්වාමින්වහන්සේ නිතර දේශනා කරන ආකාරයට සතියත් අනිත්‍ය වූ ධර්මයක්. එයත් නැති වෙනවා. එසේ වන්නේ කෙසේදයි විස්තර කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායස ලැබේවා. නෑ ඇත්තටම ඔය බොජ්ජං ගැන එහෙම කතා කරනකොට මේ ධම්මේ ධම්මානුපස්සනාවේදී ඕක තමන්ට තමාලාට තේරුම් ගන්න පුළුවන් හොඳට අපි හිතේ අවධානයෙන් අපි ඉන්නවා අවධානයෙන් ඉන්නකොට යම් අරමුණක් ඉදිරිපත් වෙනවා ඒත් එක්කම ඔන්න ඒ ගැන දැනීමක් ඇති වෙනවා අපි සතිමත් වෙනවා ඊළඟ සමාහලාවට හිත දන්නේම නැතුව මේ කියන්නේ සතියේ සතියේ ගිලිහි යාමක් සිද්ධ වෙන්න පුළුවන් ඊට පස්සේ අපි මේ තව පොඩ්ඩකින් තමයි නැත්තම් ගිලිහි ගිහිල්ලා ආයෙත් තව මොහොතකින් තමයි දැනගන්නේ. ඒ නිසා මේ සතියේ ඇතිවීමක් නැතිවීමක් කියන එක මුලදී අපිට මේ එකම අපි කැමැති අරමුණක නැත්තම් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණේ සතිමත් වීම හරහා තමයි තේරුම් ගන්න වෙන්නේ. හැබැයි ඕකේ තව තව වර්ධනය වුණාට පස්සේ අරමුණකින් තොරවත් මේ සතිය පවත්වන්න පුළුවන් හැකියාවක් එනවා. එතෙන්දිත් සමහරලාවට ඉතින් අමතක වෙලා අපි ආයෙත් වෙන අරමුණ යනවා. නැත්තම් අරමුණු වල මුලා වෙන ගතියක් එන්න පුළුවන්. එතකොට අන්න අසතිමත්. ආයිත් අසතිමත් ගතියක් තියෙනවා. සතිය සතිය නැති වෙලා. ඒ නිසා මේ සතියේ ඇතිවීම නැතිවීම කියන එක නැත්නම් ඇතිවීම නැතිවීම කියනට වඩා සතිය දැනට තියෙනවද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන් තත්වයක් ඇත්තටම ටික ටික භවනාව කරගෙන යනකොට යන තේරෙනවා. අපිටම මුලදී අපි සතියෙන් ඉන්න කාල පරිච්ඡේදය අඩුයි අසතියෙන් ඉන්න කාල පරිච්ඡේදය වැඩි. භාවනා කරගෙන කරගෙන යනකොට සතියෙන් ඉන්න කාල පරිච්ඡේදය වැඩි වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ කාලෙදි හොඳට සතියක් තියෙනවා. අවධානයෙන් ඉන්නවා. ඊළඟට තව අවස්ථාවන් වලදී මේ හරිය මේ හරියද නම් මෙන්න මේ මේ කටයුතු වල යෙදෙනකොට නම් සතිය ක්‍රියාත්මක වෙලා නැහැ. කියලා අපිටම තේරෙන්න ගන්නවා. එතකොට තව තව උත්සාහත් වෙලා මේ සතිය වර්ධනය කරගන්න නැත්නම් ඒ සතියෙන් ඉන්න බැරි කාල පරිච්ඡේදවලදී නැත්නම් ඒ කටයුතු වලදීත් සතියෙන් ඉන්න අපි උත්සාහත් වෙනවා. එතකොට ටික ටික ටික ටික අර සතියෙන් ඉන්න කාල පරිච්ඡේදය වැඩි වෙනවා. අසතිමත් කාල පරිච්ඡේදය අඩු වෙනවා. ඒ නිසා ඒ වගේමයි මෙතනින් අදහස් වෙන්නේ මේ එකම සතියක් දිගට පවතිනවා කියලා. අරමුණක් ගරමුණක් ගානේ මේ සතිමත් භාවය ඒකෙත් ඉතින් අරමුණක් අරමුණක් ගානෙම සතිමත් භාවයක් ඇති වෙලා නැතිලා යනවා. ඉතින් මේ නිසා හැම ධර්මතාවයක්ම හැමම චෛතසිකයක්ම ඇතිවීම නැතිවීම රාශියක් වශයෙන් තමයි ඉතින් ඉදිරිපත් වෙන්නේ. ඒකට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් දවස් අද වෙනකොට දවස් 3ක් වගේ වෙනවා මේ වෙනකොට ස්වාමීන් වහන්සේ මට දැනෙනවා දැන් මං ඉස්සර වගේ භාවනා කරන්නේ නැහැ නිකන් වාඩි වෙලා ඉන්න ස්වභාවයක් දැනෙනවා. හරි. ඒක සක්මනේදිත් එහෙමයි එදිනදා සතිය පිටිනකොටත් එහෙමයි වාඩි වෙලා ඉන්නකොටත් එහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මම දැන් හිස් බවට වගේ යනකොට පියවර ගානක් ගිහිල්ලා සමාධියක් අත්දැකලා වීරය සමාධිය බැලන්ස් කරලා ඒ වගේ ගිහිල්ලා මේ හොඳ දැඩි සතියක් තිබිලා හැම ගියේ. දැන් ස්වාමීන් සතිය තියනවා කියන එක දැනෙනවා. හොඳට සැහැල්ලු ගතියක් දැනෙනවා. ඊට අමතරව ඉඳගෙන වැඩි වෙලාවක් අර කයට හිත දාගෙන ඉන්නත් බෑ. ඒකම හිත හිස් වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා මම නිකන් ඉන්නවා වගේ ස්වාමීන් කිසිම දෙයක් කරන්නේ නැහැ. භාවනාවක් වෙන්නේ වගේ ස්වභාවයක් තියෙනවා. මේකත් එක්ක දැන් මට හිතෙනවා මම එකතර නතර වෙලා වගේ නිකන් අර මේ ලෝකේ නෙවෙයි ඉන්නේ වගේ ගතියක් <laughs> තියෙනවා සෙමිනාංශ. ඒ මට හිතනවානේ මම භාවනා කරන්නේ නැහැ නිකන් අර කාලේ නාස්ති වෙනවා වගේ දෙයක් වගේ මට දැනෙනවා සෙමිනාංශ. හරි. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ටික ටික ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න අලුතෙන් භාවනා කරනවා කීමයි සාමාන්‍ය අනිත් එදිනදා කටයුතු කීමයි අතර ලොකු වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ භාවනාවේ එදිනදා කටයුතු වලින් සම්පූර්ණයක් මිශ්‍ර වීමක් තමයි වෙන්නේ. එතකොට අපි හිතමු වාඩි වෙලා දැන් අපි භාවනා කරනවා කියලා වාඩි වෙලා වුණ හිතයයි කියලා ඉතින් ලොකු දෙයක් නැහැ. හට ආයි සක්මන් කරනවා කියලා සක්මන් භාවනා කරනවා කියලා ලොකු දෙයක් නැහැ. අනිත් කටයුතු කරනවා කියලා ලොකු දෙයක් නැහැ. මේ ඔක්කොගෙම සිද්ධ වෙන්නේ එකම එකම දෙයක් සිද්ධ වෙන්නේ. දැන් වෙලා තියෙන අපි භාවනා කරද්දී දැන් භාවනා කරනවා කියලා වාඩිලා හැබැයි පොඩි දෙයකින් මේක තව දියුණු කරගන්න පුළුවන්. වාඩි වුණාට පස්සේ බලන්න කොහේ හරි දමං එදිනදා දැන් මේක ඇත්තටම භාවනා වැඩසටහන් වලදී ඒ තරම්ම සිද්ධ වෙන එකක් නෑ මොකද අපි ලොකෝ හිත රිදවීම පැත්තක් නැත්නම් හිතේ කලබල වීම පැත්තක් කෙලස් ඇවිස්සීම් පැත්තක් එච්චරම නැහැනේ. නිසා මේ කියන්නේ ඔය හරියට වමනා කරන අරමුණු ඒ තරම්ම එහෙ හම්බෙන්නේ නැහැ. නමුත් අපි හිතමු එදිනදා මොනවාමනා හරි කටයුතු ටිකක් කරනකොට හිතේ යම් යම් පෑරීම් සිද්ධ වෙනවා, රාග ద్వේෂ මෝහයන් නැති වෙනවා. ඊට පස්සේ ඔන්න හිතේ එකතු වෙච්ච යම් යම් මේ අපි හිතමු ආතතිගත ස්වභාවයන් තියෙනවා. අපි වාඩි වුණාට පස්සේ හොඳට බලන්න තියෙන දැනට මොකද්ද හිතේ தත්ත්වය. හිතේ தත්ත්වය මොකද්ද කියලා බැලුවහම Tamanට තේනවා අපි තුමු මොනවා මොන හරි අර සිදුවීම් එක්ක තෑම හිත දුවනවා. මෙච්ච ඒ කියන්නේ අපිට දවසේ කටයුතු කරද්දී තදර දැනෙච්ච, තදර රිදිච්ච තැන් හරහා තාමත් ඔන්න හිත දුවනවා. පොඩ්ඩක් ඒව තේරුම් ගන්න තේරුම් අරගෙන එහෙම යන්න දීලා ආයෙත් හිත නිකන් සුවපත් කරගන්නවා. ආයෙත් හිත අනිස ස්වභාවයකට පත් කරගන්නවා. අපි තුමේ ඒ හරහා හිතේ නැත්තම් හිතේ ඒබඳු ස්වභාවය හරහා අපි තුමේ මේ කයේ යම් යම් ආත්‍ත්‍යගත ස්වභාවයන් තියෙනවා. අපි තුමු හිසේ යම් යම් තදවීමක් තියෙන්න පුළුවන් නළල නිකන් තදවීමක් තියෙන්න පුළුවන් මුහුණේ යම් තදවීමක් තියෙන්න පුළුවන් ඔය වගේ දේවල් හොඳට පරීක්ෂා කරලා බලනවා ඔන්න ඒකත් අතහැරලා දානවා ඊට සමහර ලාවට නිකන් අපි තුමු දිව තල්ලට කියලා තද කරගෙන අපි ඉන්නවා නැත්නම් දත් ඇඳි තද කරගෙන ඉන්නවා මේ වගේ ඊටාම සූක්ෂම කරුණු හරහා තමයි තේරුම් ගන්න තියෙන්නේ කොහෙද තාමත් ආතතිගත ස්වභාවයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ. අන්න ඒ බඳු දේවල් බලබලා බලබලා තව තව අර අපි දැනට අත්දකින අපිටම විවේක ස්වභාවය අත්දකින්න નિરાයාසයෙන් පවතින ගතිය නැත්නම් විවේකීව පවතින ගතිය හිත අරමුණකින් තොරව අනායාසයෙන් වගේ සරලව තියෙන ගතිය තව තව ටිකක් අර පැහැදිලි කර ගැනීමක් තමයි කරන්න තියෙන්නේ මේකේ අර කලින් වගේ බරපතල විදිහට කියන්නේ දැන් අපිටම කලින් නම් ඔන්න ලොකු ද්වේෂයක් තුන ද්වේෂය අවසන් වුණා කියලා දැන් දැඩිව තේරෙනවානේ මේ මට්ටම් වලදී එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ මොකද මේ පොඩ පොඩ පොඩ පොඩ අයින් වෙලා යන ගතියක් තමයි තේරෙන්නේ. ඒ නිසා මේක ඉක්මන් කරගන්න කියලා විශේෂ දෙයක් කරන්න නම් නැහැ. මේ අර වගේ කියන්නේ මේ පොඩ පොඩ සූක්ෂම වීමක් තමයි දිගට දිගට වෙන්නේ. මෙහෙම හැබැයි ඉන්නකොට සමහර ලාවට හිත සමාධි වෙන්නත් පුළුවන්. එහෙම සමාධිමත් දැකලා තියෙනවද දැන්? වඩලා ඉන්නකොට? නෑ සම්මත තාමයි. නෑ. ඒ කියන්නේ බොහොම ඒ කියන්නේ පුළුවන් තරම් මේ කියන්නේ ඇතුළට හිත තියාගෙන හැබැයි මේ කය අරමුණු කරද්දි දැන් ඉස්සෙල්ලා වගේ දැන් අපි තුමු කය කය තුල බැස හොඳට හිත අපි මුලදී භාවනා පටන් ගන්න කාලෙදී මේ ඉරියව්ව තුලට හොඳට හිත නංවගෙන ඉරියව්ව තුල හිර කරගෙන වගේ ඉන්නවනේ. එහෙම කරන්න යන්න එපා දැන්. කියන්නේ මේ කයයි කය කය ආශ්‍රිතව තියෙනවා. හැබැයි කය තුල බස්සගෙන නැහැ. කය තුලට හොඳට නිකන් ගිලීගෙන නැහැ. නිකන් කය ආශ්‍රිත බොහොම ලිහිල් ස්වභාවයක තමයි හිත තියෙන්නේ. මම හිතනවා කියන දේ තේරෙන්නේ නැති කියලා. ඔව් හොඳට කයට බහින්නේ නැහැ මට නිකන් ඒක ඒක අඩුවක් වගේ දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් කිසිම අරමුණකට දැන් ඕමනාවෙන් බරපතල විදිහට ඇතුළට යන්නේ නැහැ හිත. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අනිත් එක කොහේ හරි අරමුණකට දැඩිව ග්‍රහණයකට ගිහිල්ලා තියෙනවා නම් එතන තියෙන්නේ පටු ස්වභාවයක්. ඒකට කියනවා ඒ කියන්නේ මොකක්ද කියන්නේ පරිත්ත ස්වභාවයක් කියලා. මේ කියන්නේ හිත මේ මොකක්ද ඒකට කියන්නේ පටුයි. නමුත් මේ මට්ටමේදී හිතේ තියෙන නිකන් පැතිරිච්ච ස්වභාවයක්. දැන් තේරුම් ගන්න තියෙන අපි හිතමු මෛත්‍රී භාවනාව කරනවා කියලා කෙනෙක්. මම මේ උපමාවකට ගන්නෙ. මෛත්‍රී භාවනා කරද්දී පුද්ගලයේ කරමුණු කරගෙන මෛත්‍රී භාවනා කරනවා කියන එක මට්ටමක්. ඊට සියලුම පුද්ගලයන් අරමුණු කළා, සියලු සත්වයන් අරමුණු කළා යනවා කියන එක තව මට්ටමක්. ඊළඟට අපි තුමු සියලුම දිශාව, අපි ඉස්සරහා දිශාවේ ඉන්න, උතුරු දිශාවේ ඉන්න සියලුම දෙනා, දකුණේ සියලුම දෙනා, මේ විදිහට සියලු දිශාවන් හරහා ගිහිල්ලා තමන් සම්පූර්ණයෙන්ම මුළු දස දිශාවෙම මෛත්‍රී පතුරන මට්ටමකට යනවා කියන ඊළඟ මට්ටමක්. ඉතින් සම්පූර්ණ පැතිරිච්ච ස්වභාවයක්. ඒක තමයි චේතෝ විමුක්ති මට්ටමක් කියලා කියන්නේ. එතකොට අර සමාධි මට්ටමට වඩා මේ චේතෝ විමුක්ති මට්ටම කියන එක හරි ප්‍රබලයි. ඒක හැබැයි Tamanට දැනෙන්නේ නිකන් විසිරිච්ච ගතියක් වශයෙන්. හැබැයි සාමාන්‍යයෙන් අපි විසිරිච්ච ගතියක් කියන්නේ අරමුණු වල විසිරිලානේ. මෙතන තියෙන එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ කිසිම අරමුණකින් අරමුණක් නැහැ. හිතේ හැබැයි එක අරමුණකට බැසගත්ත ගතියක් නැහැ. එක අරමුණක හිර වෙච්ච ගතියක් නැහැ. පටු වෙච්ච ගතියක් නැහැ. හිත සම්පූර්ණයෙන්ම හාත්පස නිකන් පැතිරිලා වගේ ස්වභාවයක්. ඒක තියෙනවනම් ඒක වරදක් නැහැ. ස්වාමිනාස මට අර ඉස්සර හොඳ සුඛයක් තිබුණා. ඒකත් එක්ක මම භාවනාවට ගොඩක් ප්‍රිය ගතියක් තිබුණා. දැන් නීරස ගතියකුත් නැහැ නිකන් ප්‍රිය ගතියකුත් නැහැ වගේ අර පැයක් විතර වගේ ඉන්න හිතෙන්නේ. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යනකොට මට නැගිටින්න හිතෙනවා ඒ වගේ. ඒක කමක් නැහැ. කියන්නේ මේ කොහොමත් ඒ කියන්නේ එන්න එන්න උපේක්ෂා පැත්ත වර්ධනය වෙනවා මිසක් ලොකු ප්‍රීතියක් එන්නේ නැහැ. කියන්නේ අපි ප්‍රීති ගතියක් කියන එකට වඩා උතන තියෙන්නේ අර හිතේ සිබිනනනම් යම්සි අපි දැන් මමත්වයක් හදාගෙන අරමුණු වල ඉඳීම හරහා මතුවෙන දුක කියන එක අඩු වෙනවා. හැබැයි ඒ හරහා ලොකු ඒ කියන්නේ මේ හිත ප්‍රමෝදයකටපත් වෙලා එහෙම නැත්නම් අපි තුමු සාමාන්‍යයෙන් අපි සමාධියක මුල්ම කාලේ සමාධියකට ඉන්නකොට අමුතුම තියෙනවනේ ගතියක්. ඒව මොකක්වත් නැහැ. නිකන් ඒකාකාරී බවක් තමයි තියෙන්නේ. හැබැයි Taman තේරුම් ගන්න තියෙන්නේ මෙතන කෙලස් තියෙනවද? තාම කියන්නේ කෙලස් වලින් දැවෙන ගතිය හිතේ නිකන් දෝමනස්ස ස්වභාවය අඩු වෙන ස්වභාවයක් තියෙනවනම් හරි. නැත්තම් ඒ කියන්නේ Tamanට නිකන් උදාසීන වෙලා නිකන් කම්මැලි වෙලා හැබැයි කම්මැලි ගතියත් මුලදී එන්න පුළුවන් සමාධි ගතියක් වඩනකොට. දැන් හැබැයි ඔය කියන විදිහට සමාධියක ඉන්නේ නැත්තම් එහෙමම ලොකු කම්මැලිකමක් එන්නේ නැතුව ඇති. හැබැයි තියෙන නිකන් ඒකාකාරී ගතියක් අරමුණු ග්‍රහණය නොකරන ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් අනිත් කටයුතු කරද්දි කොහොමද හිතේ ස්වභාවය? සැහැල්ලු ගතියක් තියෙන ස්වාමිනාස ඒතරනත් හුඟක් වෙලාවට දැන් සමහරට සිතුවිලි එනවා. ඒ ආවත් අර සිතුවිලි අල්ලන්නේ නැති ගතියක් වගේ දැනෙනවා. හරි. මේකේ වරදක් නැහැ. ගදුරට සැහැල්ලුව තියෙනවා සමහරවිට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඒක තමයි. ඒක අපිට කියන්නේ අපිට තියෙන්නේ කොහොමද මේ හිත සැහැල්ලුවෙන් තියන්නේ? කියන්නේ මේ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ අරමුණු ඇසුරු කරනවා කියන අරමුණු ඇසුරු කරද්දී හිතේ යම් කිසි පමණක කැලසීමක් තියෙනවා. දැන් මෙතන ඒ තරම්ම අරමුණු වල ඇසුරු කිරීමක් නැහැ. අරමුණු එක්ක මිශ්‍ර වෙන්න යාමක් නැහැ. ඒ හරහා හිතටම ආවේනික පිරිසුදු බවක් තියෙනවා. ඒ හිතටම ආවේනික පිරිසුදු භවයේ තමයි හිත තියන්නේ. ඒක හැබැයි වැටහෙන ඒකාකාරී වශයෙන්. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ සිද්ධි බහුලව, කාර්ය බහුලව යමක් කරන්නනේ. දැන් මෙතන තියෙන්නේ ලොකු කිරීමක් නෙමෙයි, ඔහි ඉඳීමක්. මේ ඉඳීම හරි ඒකාකාරයි. ඉතින් ඉන්නයි තියෙන්නේ. මෙලා <laughs> තියෙන්නේ හැබැයි අනිත් කටයුතු කරද්දී හිත ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ දැන් අපි ඊයේත් කතා කළා වගේ, කියන්නේ අපි දැන් ලෑස්තිලා දැන් කෙලෙස්සෙයි දැන් කෙලෙස්සෙන් කියලා හිතියට කෙලෙස්සෙන්නේ නැහැ. මොකද ඉතින් වෙලා දෙයනේ ලොකු දෙයක්. ඉතින් අපි වාඩිලා ඔහේ ඉන්නවා දැන් අරකේ දැන් මේකේ කියලා මොකක්වත් වෙන්නේ නිසා අපි වෙන වෙන කටයුතු එහෙම කරද්දි තමයි ඒ හේතු ටික සකස් වෙන්නේ ඒ ඒ විවිධාකාර වූ කෙලෙස් මතුවෙන්න. ඉතින් ඒ වෙන වෙන කටයුතු කරද්දී නිසා ඒ කටයුත්තෙත් නියැලෙනවා. ඒ කටයුත්තේ නියැලෙද්දී හිත කොහොමද වැඩ කරන්නේ? මේ කටයුත්ත ගැන මම නිකන් ආඩම්බර වෙනවද මේ කටයුත්ත හරහා මාන්නයක් හදා ගන්නවද මේ කටයුත්තට ඇලිලා නැත්නම් අනිත් කෙනෙක්ව පහත් කරන්න හදනවද නැත්නම් මේ හරහා මේකෙත් එක ඉන්න අයත් එක්ක ඔන්න රාගයක් ඇති වෙලාද මේ වැඩත් එක්ක ඉන්න අයත් එක්ක නොරුස්නා ගතිය ඇති වෙලාද මේ වැඩේ කරන අතරදිම හිත දිහා බලනවා එහෙම තත්ත්වයක් කරහා තමයි කෙලස් දැක දැක ප්‍රහාණය කරන්න වෙන්නේ ඒ කියන්නේ ඒක අපි පරයන්කේ වඩලාම කරනවා කියලා නෙමෙයි තියෙන්නේ අනිත් කටයුතු හරහාම තමයි කෙලස් තේරුම් ගන්න වෙන්නේ හිමින් තමයි යන්න වෙන්නේ හොඳයි හොඳයි තේරුම් ගන්නයි කල්පිය ස්වාමීන් වහන්සේ මම දැන් භාවනා කරන පටන් ගන්න අවුරුදු දෙකක් විතර වෙනවා ආනාපානසති භාවනා කරන්නේ මම මුල පටන් ගත් දවස්වල ආනාපානසති භාවනාව හුස්ම රැල්ල දිහා බලාගෙන දිග කොට යන හිතලා හුස්ම රැඳෙන තැන් ගැන හිතලා ගොඩක් මහන්සියලා මහන්සියලා තමයි පය භාගයක් කොටත් වෙලා එහා ගියට පස්ස තමයි ටිකක් පොඩ්ඩකට හරි සිත සමාධිපත් කරන්න පුළුවන් වුනේ. ඒ තත්ත්වෙත් ගොඩක් වරදේ කරන්න බැරි වුණා. උඩ මේ මෑතක ඉඳලා මෙහි ආවට තවත් එක වරදෙනිය වුණා. මට දැන් පරයන්කට වාඩි පිට වාඩි වෙලා කය ගැන හිත යොදවනකොටම හුස්ම ගැන අවධානය එනවා. ඊට පස්සේ හුස්ම ගැන අවධානයෙන් පොඩ පොඩ්ඩක් වෙලා ඉන්නකොට හුස්ම නොදෙනියන් තත්ත්වයටපත් වෙනවා. හුඟක් වෙලා යන්නේ ඒක. නොදෙනී ගියාට නොදෙනීමත් යනව නෙමෙයි. ඒක මට නිතරම මට දැනෙනවා තියෙනවා කියලා. ඒ වුණාට වැඩි කාලයක් දැන් පැයක් භාවනා කරොත් විනාඩි 45ක් විතර වගේ කාලයක් මම ඉන්නේ ඒ தත්ත්වයට මට මේ ශබ්ද කිසිදයක් ආවට ඒවා හිතට එන්නේ නැහැ. කිසිම සිතුවිල්ලක් ඒක ආවට ඒක ප්‍රපංචයක් වෙන්නේ නැහැ. මට ඉන්න පුළුවන් ඒ මං කල්පනා කරන්න මෙහෙම නිකන් එහෙම වාරලා ඉඳීම අරයාගේ ප්‍රශ්නේම තමයි තියෙන්නේ. අය මොන හරි ගොතන කටුවක් වගේ අරන් ගොත ගොතා ඉන්න තියෙන්නේ. අනිත් සමහර සමහරක් වෙලාවට මට ඒ ඒ විනා 45 ඇතුළත මට ඉතින් අර කය නොදී යන තත්ත්වයටපත් වෙනවා. සමහරක් වෙලාවට මට දැනෙනවා මට තියෙන්නේ හුස්ම රැල්ල විතරයි කියලා වගේ දැනෙනවා මට. ඒ කියන්නේ කය නොදැනිමත් යනවා. ආයෙ නැවත දැනුම් තත්ත්වයටපත් වෙනවා. නෑ ඒ කියන්නේ උතින්දී අරමුණක් එහෙම දෙන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ එහෙම අරමුණක් දීම වෙනුවට නිකන් හිත නිදැල්ලේ තියන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට වෙලා තියෙන අපි හොරු වෙලා තියෙන්නේ මේ හිතට අරමුණක් දීලා නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටම් මේක මේ ස්වාභාවිකව මේ හිතට තියෙන ප්‍රබස්සර ගතිය. ස්වාභාවිකව මේ හිතට තියෙන පිරිසුදු ගතිය. අපි මිනිස්සු වශයෙන් ඔක්කොටම ওই ගතිය තියෙනවා. ඉතින් අපි මේ භාවනා කරලා ඒ ඒ ස්වාභාවිකව තියෙන ගතිය තමයි මතු කරගන්නේ. නමුත් අපිට වෙලා තියෙන්නේ ඒ ඒ ස්වාභාවිකව තියෙන ගතිය ගැන අපේ සතුටක් නැහැ. අපේ තෘප්තිමත් භාවයක් නැහැ. අපේ තියෙන්නේ ඒක කොහොම කොහොමද මේක කෙලසගන්නේ. කොහොමද මේකට මොනාහරි ජරාවක් දාගන්නේ. අනිත් සන්නහස මම මම විනාඩි 45කම ඒ තත්ත්වෙන් හිටියත් ඉතින් මට තවත් වෙලා ඉන්න පුළුවන් මමම හිතලා ඇස් දෙක ඇරියේ නැත්තම් ඒ தත්ත්වෙ මට තවත් ඒක තමයි. ඒක තමයි මේ මේක තේරුම් ගන්න තේරුම් ගන්න අපි යන්නේ මේක මේ අපි හදපු કૃතිම ගතියක් නෙමෙයි. මුලදී හැබැයි මේ ගතිය අල්ලන්න බෑ. මොකද කෙලස් කෙලස් වල බැම්ම ලොකු නිසා නැත්තම් කෙලස් වල ප්‍රබලතාවය වැඩි නිසා අපි සෑහෙන සතිය දිනු කළා සමාධියක් කරහා ගිහිල්ලා තමයි පොඩ්ඩක් ඔන්න තප්පරයකට විනාඩියකට මේක ස්පර්ශ කරන්නේ. හැබැයි කාලයක් යද්දී යද්දී ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න කෙලස් ටික ටික ටික ටික ටික පොඩ්ඩක් දුර්වල වෙන්න දුර්වල වෙන්න මෙන්න මේ තත්ත්වයක් දැන් මෙහෙම තියෙනවා. මේ තත්ත්වය දැන් පවත්වන්න පුළුවන්. ඔන්න මේකේ මට පැය කාලක් ඉන්න පුළුවන්, භාගයක් ඉන්න පුළුවන්, සක්මනේදිත් ගන්න පුළුවන්. ටික ටික ටික ටික අර ස්වාභාවික ගතිය මතුවෙනවා. කියන්නේ ඊට පස්සේ තමන්ට තේරෙනවා මෙහෙම මේක තමයි මේ හිතේ ස්වභාවය. දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වෙලා කියලා. අපි මුලින්ම කෙලෙස් නැති කරන්න නම් මේ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය හඳුනාගත යුතුයි. මේකට අපි වටිනාකමක් දෙන්න වෙනවා. අපි මෙතෙන්ට වටිනාකමක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ විනිබන්දෝ කච්ඡායන අයං ලෝකෝ යෙබුහියෙන්. මේ සාමාන්‍යයෙන් අපේ හිත හැසිරෙන්නේ මොකක් හරි අරමුණක් ඇසුරු කරගෙන. මේම කියමු. දැන් අපි මේ මේක හිතන්න මේක අරමුණේ කියලා. සාමාන්‍ය මේ අරමුණට ඕන මේක නම් හිත මේක ඉන්න පුළුවන් සම්පූර්ණයෙන් බැහැගෙන. මේක ඇතුලේ හිර වෙලාම. මේක මට්ටමක්. ඊළඟට මේක අල්ලගෙන ඉන්නවා. නැත්තම් මෙහෙම ලං වෙලා ඉන්නවා. නැත්තම් මේක ගැන මොකක් හරි හිතින් හදාගත්ත දෘෂ්ටියක ඉන්නවා. ඉතින් බුදුහාඳුරු කියන මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් හිතේ පැවැත්ම. කියන්නේ සාමාන්‍ය මේ මිනිස්සය ජීවත් වෙන්නේ එක්ක අරමුණක් වලට බැහැගෙන. එක්ක අරමුණ මේ විදිහට උපාදාන කරගෙන අල්ලගෙන. නැත්තම් මේ අරමුණට සමීප වෙලා ලං වෙලා. නැත්තම් මේ අරමුණ ගැනම මොකක් හරි ප්‍රපංචයක් හදාගෙන. ඉතින් මේ එහෙම තමයි අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය මේ එකක්වත් අල්ලපු නැති ගතියක්. අපිට තේරෙන්නේ මේ මේ මේක හරි ඒකාකාරීනේ. මේ මුකුත් නැහැනේ. මොකක්ද දැන් මං ඊළඟට කරන්නේ? <laughs> ඉතින් අපි ප්‍රශ්න කරනවා. හැබැයි මෙතන අපි තේරුම් ගන්න දෙන්නේ මෙතන මුකුත් කෙලෙස් නැහැ. මෙතන තියෙන හිතේ හිතටම ආවේනික පවිත්‍රතාවයක් තියෙන්නේ. අපිට දැන් මේක භාවිතා කරන්න ඕනේ කොහොමද අපි මේ පවිත්‍රතාවය රැකගන්නේ? කොහොමද ඇයි මේ පවිත්‍රතාවය කෙලෙසෙන්නේ? ඒ කියන්නේ අපි මේ පවිත්‍රතාවය નિરાයාසයෙන් පවත්වනවා. පවත්වන්න හදනකොට ඔන්න හිත ගිහිලා ආයෙත් අල්ලනවා. දැන් මේ මේ தত্ত্বය අපි බර කළා හිර කළා පවත්වන්න ගියොත් හිත යන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ යන්න දෙනවා හිතට. හිතන්න මෙහෙම දැන් අපි ඉස්සෙල්ලා නම් හිතට යන්න දෙන්නේ නැහැ කොහෙවත් අරමුණේ හිර කරලා තියාගන්නවා. දැන් කරන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් කරන්නේ හිතට ඔහි කැමති දැනක යන්න දෙනවා. කැමති කෙනක යන්න යන්න දුන්නාම අපි හිතමු යා යනවා නම් ද්වේෂ අරමුණකට ඒ කියන්නේ ඇතුලේ ද්වේෂයනේ. දැන් මේ කෙලස් ටික දැක ගන්නයි යොමනා වෙන්නේ. ඉතින් දැන් යා ගිහිල්ලා නායි පරණ මොකක් හරි අල්ලගෙන දැන් ද්වේෂයෙන් ඉන්නවා. Taman තේරුම් ගන්න ඕන තායිත් ගියා ද්වේෂයට. ඔන්න තාම ද්වේෂේ තියෙනවා. තේරුම් ගත්තා නම් අන්න පොඩ්ඩක් දුර වෙයි. ඔන්න ආයෙත් අල්ලලා අතර දෙනවා. අතහරිනවා යන්න දෙනවා. ආයෙත් ඔන්න යනවා මෝහයකට. ඔන්න තේරුම් ගත්තා. ඔන්න තාම අවිද්‍යාවක් තියෙනවා. ඔන්න ආයෙ ගියාම ඔන්න මොනවා හරි මැනමැන ඉන්නවා. මාන්නයට යනවා. ඉතින් මේ විදිහට අපේ හිත මේ தත්ත්වේ හුරු කරාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද මේ පිරිසුදු බව. මොකද්ද මේ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය. මොකද්ද මේ කෙලෙසිච්ච ස්වභාවය. ඉතින් ඒ නිසා මේ தත්ත්වයට හිත හුරු කර ගන්නකම් අපිට ටිකක් උවමනාවෙන් කියන්නේ බලෙන්ම මේ தත්ත්වේ පවත්වන්න සිද්ධ වෙනවා. මොකද මේකට හුරු හුරුවක් නැහැ අපේ හිත. يعني එයාගේ gedetta gedera ඉඳලා හුරුවක් නැහැ. හැමතිස්සෙම එළියට ගිහිල්ලා ඉඳලා කටයුතු කළා තමයි හිත හුරු වෙලා තියෙන්නේ. දැන් මේ gedera ඉන්න උගන්නනවා. gedera ඉඳද්දි මුකුත් කරන්නේ නැහැ හැබැයි. මුකුත්ම කරන්නේ අර මම මීට කලිනුත් මම හිතන්නේ කෙනෙකුට කිව්වේ මේ දොරවල් කීපයක් තියෙනවා. අනේ මෙහෙදි නෙමෙයි කිව්වේ. يعني හිතන්න මෙහෙම දැන් සද්ද ඇහෙනවා. හැබැයි ඒකට යන්නෙත් නැහැ. රූප පේනවා. ඒකට යන්නෙත් නැහැ. රස දැනෙනවා. ඒකට යන්නෙත් නැහැ. සිතුවිලි ලාවට වගේ පැත්තකින් එනවා. ඒකට යන්නෙත් නැහැ. අපි ඉන්නවා අපේ පාඩුවේ. ඔන්න ඔහොම ඉඳලා ඉඳලා පුරුදු කරලා පුරුදු කරලා තමයි තේරුම් ගන්නේ ආ මෙහෙම ඉන්න පුළුවන් මේ හිතට. මේක තමයි සාමාන්‍ය පැවැත්මක්. ඒ තේරුණාට පස්සේ තමයි තේරෙන්නේ ආ මේක තමයි මේ හිතේ පිරිසුදු බවක් කියලා කියන්නේ. මේක තමයි කෙලසුන්ගෙන් තොරව භාවයක් කියලා කියන්නේ. කියන්නේ කෙල මොකක් හරි අරමුණක් ඇසුරු කරනවා නම් හිත ගැලසිලා. බුදුහාඳුරෝ ඒක කියනවා. ඔය සනිමිත්ත වග්ගයේ බුදුහාඳුරෝ කියනවා අංගුත්තර නිකායේ සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා. මහණෙනි මේ යම්තාක් පාපක අකුසල ධර්මයන් පහළ වෙනවා නම් ඒවා පහළ වෙන්නේ අරමුණක් ඇසුරු කරගෙනමයි. අරමුණක් ඇසුරු කරන්නේ නැත්නම් පාපක අකුසල ධර්මයන් පහළ වෙන්නේ ඒ ඒ தත්ත්වය තමයි මේ අපි පොඩ පොඩ හුරු කරන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර මේක හරි ඒකාකාරී වශයෙන් මේ හරිම මුකුත් වෙන්නේ නැති වශයෙන් තමයි තේරෙන්නේ. හැබැයි මෙතන මෙතන ඒ ඒ අපි උපේක්ෂාව පවත්වන්න පවත්වන්න මේ පිරිසුදු භාවය පවත්වන්න පවත්වන්න එක පැත්තකින් අපේ ආතතිය අඩු වෙනවා. බලන්න නිකන් ඔක තියලා බලන්න. ඒ වගේ ප්‍රතිඵල ටිකක් කොට මට හිතලා දැනෙනවා මට. අර ඊ කිව්වාගේ අර තනිව සිටීමේ ටිකක් හුදකලාවීමේ අවශ්‍යතාවය වගේ දැනෙනවා. ඒ වගේ සමහරක් දේවල් වලට අලුත්ගේ දේවල් වලට එකක් හේන් තියන ගතියක් ඒව අඩු වෙලා තියෙනවා. ඒක ඉතින් මට දැනෙනවන්නේ වගේ කීපයක් වත් එක ඇති වෙලා තියෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ මේ தත්ත්වයට සාපේක්ෂව තමයි අපි මේ කෙලෙසිච්ච தත්ත්වය තේරුම් ගන්නෙ. දැන් මේ කතා කරන්නේ ලොකු දැවෙන කෙලෙස් නෙමෙයි. තාම සූක්ෂම මට්ටම් වල කෙලෙස් හට ගන්නකොටම තේරෙනවා මොකද මෙතන තමයි හිත ඉඳලා තියෙන්නේ. මෙතන තියෙන්නේ දැවෙන ගතියක් නෙමෙයි. මෙතන තියෙන්නේ නිකන් පිරිසුදු භාවයක් නේ ඇල්ලතොර ටික වගේ. හිතන්න සම්පූර්ණ පිරිසුදු ඇල්ලතොර ටිකක් තියෙනවා නම් ඒකට පුංචි තීන්ද බින්දුවක් දැම්ම ගමන් ටක් ගාලා තේරෙනවනේ. මේක ආයි වර්ණ ගැන්නුනා කියලාම තේරෙනවනේ. අන්න වගේ මේ අපේ හිතේ පිරිසුදු බව තමයි වර්ධනය වෙන්නේ. හිත පිරිසුදුයි නම් කෙලසුන්ගෙන් තොර නම් ඒක සරලයි. මේක ඊටාම පිරිසුදුයි. ඒ නිසාම මේ හිතින් හුදු පැවැත්මක්. ඒ නිසා මේක හරි අමාරුයි මාකට් කරන්න. එහෙනම් පොඩ පොඩ ඉතින් තේරුම් ගනිමින් යන්න තියෙන්නේ බුද්ධ වචනය විශ්වාස කරලා යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවා කියන්නේ ස්වාභාවිකවම මනුස්ස හිත ඕනම සත්වයකගේ හිතේ මේ පිරිසුදු භාවය තියෙනවා. හැබැයි මේ මතු පිට තට්ටුවක් වශයෙන් කෙලෙස් බැඳිලා තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් තට්ටුව තමයි ටික ටික ටික ටික විදිහලා ලිහලා ලිහලා දාන්නේ. <clears throat> හැබැයි ඉතින් මතු වෙන තේ ඊටාම සරලයි. ඉතින් ඒකයි මේ අපි මේකයි දැන් අපි සක්මන් භාවනාව කරද්දිත් මේ සරල භාවය ගැන කියද්දි මේ හුඟක් දෙනෙක් මේක අගය කරන්නේ නැහැ. මේ මේ තරම් මේ වම දකුණ කියනවා. නැත්තම් මේ තද වෙනවායි කියනවා. ඇයි මේ මෙච්චර සරල දෙයක් කරන්නේ? කියලා අපි අපි කැමති එහෙම නෙමෙයිනේ. හොඳ ලස්සන සමීකරණයක් ලියලා මේ මොහිම කර කර මෙහෙම කර කර කල්පනා කර කර ප්‍රශ්න විසඳන්න අපි කැමති. එහෙම දෙයක් ඇත්තේම නැහැ. ඉතින් හිත ගෙනහිලා දාන්නෙත් විපස්සනාවෙන් ගෙනහිලා හිතේ කැලෙස් අඩු වෙවි අඩු වෙවි යද්දී හිතපත් වෙන්නේ සරල භාවයකටමයි. ඒක ඒක කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨියේ සරල භාවයක් නිසා ග්‍රහණය කරපු ස්වභාවයක් නැහැ. උපාදාන කරන ස්වභාවයක් ඇත්තේම නැහැ. බුදුහාඳුර පෙන්වන්නේම අතහරින ගතියනේ. පෙන්වන්නේම දේවල් ග්‍රහණය නොකරන ස්වභාවය. ඉතින් දේවල් ග්‍රහණය නොකළා නම් හිතේ තියෙන්නේ පවිත්‍රතාවයක්. හිතේ තියෙන්නේ සරල භාවයක්. ඉතින් පොඩ පොඩ හුරු කරන්න. එතකොට තමන්ටම තේරෙන්න ගන්න. දැනේවි. මේකමයි කළ යුත්තේ මේකමයි තවත් බහුලීකృత කරනවා. ඕකට සාපේක්ෂව බලන්න හිත කෙලෙසෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔතන ඔතන සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. කියන්නේ මේ තාම ආශ්‍රවයන් ඔක්කොම තියෙනවා. කියන්නේ කෙලස් ටික තාම තියෙනවා. හැබැයි දැන් Tamanට හම්බ වෙනවා කෙලසුන්ගෙන් තොර තැනක්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. කෙලසුන්ගෙන් තොර තැනක් හම්බෙන්නා නැත්තම් අපිට බැහැනේ කෙලස් ටික අයින් කරන්න. ඉතින් මේ තැනට සාපේක්ෂව තමයි අපි ඉගෙන ගන්න. අන්න මෙන්න මම මෙතන හිටියා. මෙතන තියුනේ විවේක ගතියක්. මෙතන තියුනේ කෙලෙසුන්ගෙන් තොර ගතියක්. ඔන්න දැන් හිත ඔන්න අරමුණක් එක්ක ඔන්න ගිහිල්ලා ඔන්න මාන්නයක් ඇතිලා තියෙන්නේ. ඔන්න රාගයක් ඇතිලා තියෙන්නේ. ඔන්න දේශයක් ඇතිලා තියෙන්නේ කියලා Tamanට තේරෙනවා. තේරුණාම අර හිටිය තැනට සාපේක්ෂව දැන් තියෙන්නේ රළු ගතියක්. ඉතින් බුදුහාඳුරෝ පැති කීපයක් පෙන්වනවා. කොමේක පටිච්චසමුප්පන්න වශයෙන් බලන්න කියනවා නැත්නම් සංකත වශයෙන් බලන්න කියනවා, ඕලාරික වශයෙන් බලන්න කියනවා. විවිධ ක්‍රම වලට බලන්න කියනවා. බැලුවට පස්සේ උනා ආයෙත් ඒ தත්ත්වය තේරුම් ගත්තා නම් නැත්නම් හිතට ඉගැන්නුවා නම් සතිමත් වුණා නම් එයා ඉබේටම මෙතෙන්ට එනවා. මොකද එයා එයා ඒකයි. මේක බහුලීකృత කරන්න කරන්න හිත තුල ප්‍රඥාවක් වැඩෙනවා. කියන්නේ එයා තේරුම් ගන්න කොහෙද කොහෙද දැවෙන්නේ කොහෙද නිවෙන්නේ. කොහෙද ගිහිල්ලා කෙලෙසෙන්නේ කොහෙද කෙලෙසෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් එයා මේ කෙලෙසුන් නැති කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය අසුරු කළා. ඒත් හැබැයි හිත පරණ පුරුද්දට කෙලෙසි මේ කෙලෙසීම නිසා ආශ්‍රවයන් නිසා අනුසය ධර්මයන් නිසා ආයෙත් ගිහිල්ලා මොකක් හරි වුණාට පස්සේ අන්න තේරුම් ගන්නවා සතිමත් වෙනවා. අන්න ප්‍රඥාවෙන් ආයෙත් බේර ගන්නවා. ඉතින් ওই දේ තමයි දෙකට කරන්න තියෙන්නේ. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ කොහොම හිතයිද දන්නේ? මට තියෙන මම දැන් සාමාන්‍ය ජීවිතේදී කොහොමක හරි ගමනක් යන වාහනයක වාඩි වුණත් තව තැනක කොහේ හරි පුටුවක වාඩි වුණත් සමහරක් අර මම තනි වෙච්චාම මට හැම වෙලාවට මට මේ ආස්වාද ප්‍රසවාස හුස්ම රට දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. හරි. ඒක ඉතින් මම හිතන හොඳ දෙයක් දායක දේවල් මම දන්නේ නැහැ. තනි වුණොත් මම තනි වෙලා වාඩිත් වාහනයක වුණත් අනිත් පිටිස හිටියත් මට ඒක දැනෙන්න ගන්නවා. නෑ ඒක අර හුරු කරපු හින්දා ඒක දැනෙනවා. ඉතින් පුළුවන් නම් ඒ කියන්නේ දැන් මෙහෙම මෙහෙම බලන්න පුළුවන්. يعني ඔය ආස්වාස ප්‍රස්වාසයේ පවා දැන දැන දැන දැන ඉඳීම තුළ තියෙන්නේ පීඩාකාරී බව අඩු ගතියක්ද නැත්නම් ඕකත් අත්හැරලා දාලා නිකන් ඕකත් බලන්නේ නැතුව මුකුත්ම නොකර ඉඳීම තුළ තියෙන්නේ පීඩාකාරී බව අඩු ගතියක්ද මට තේරුන්නේ නැහැ. <laughs> ආස්වාස <laughs> ප්‍රස්වාසයක් තියෙනවා. ඕක බල බලා ඉන්නවා. <laughs> ඉතින් වැඩක් තියෙනවානේ. ඒකක් බලන්න තෝ නිකන් ඉන්නවා. <laughs> කොයිකද කොයිකද වැඩ අඩු. නිකන් ඉන්නවනම් හොඳයි. <laughs> ඒක තමයි ඒක ඒක නිකන් ඉන්දවල තමයි තීරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපිට අර වෙලා තින් නිකන් ඉන්න බෑනේ. ඒ නැසුණද ඒක ඉබේම ඉන්නේ මම හිතනවා මේක මර්ධනය කරගන්න ඕනේ මේක අතෑර දාන්න ඕන හිතුවට. මොකද්ද? දැන් ආස්වාද ප්‍රශ්න දැනනවා කියන්නේ කොතරම් වාඩනහම ඒක මම හිතනවා නෑ මේක හිතන්නේ නෑ කියලා මට සමන තමයි ස්වාමීන් වහන්සේ බණ කියනකොට සමනක් කළාට මට ඒත් එහෙම හිතට එනවා. නෑ ඒක තමයි හැබැයි ඉතින් මේකෙන් ලොකු කෙලෙසීමක් නම් වෙන්නේ නෑ කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස ක්‍රිනින් කියන උපේක්ෂා අරමුණක් නෑ මට කරදරයක් වගේ මට හිතෙනවා ඒක තමයි කරදරයක් හින්දා තමයි අතාරින්න තියෙන්නේ ඒකයි කරදරයක් බව දැනෙන එක හොඳයි කරදරයක් බව තේරුණාට පස්සේ තමයි තේරෙන්නේ මොකද මේ මොකටද මේ වගේ අරමුණක් ඇසුරු කරන්නේ අත්‍යවශ්‍ය නෑ කියන්නේ ආනාපාන සතිය ඇසුරු කරන්න තියෙන්නේ අපි මේ අනිසිත භාවයක් හදා ගන්නකම් හදාගත්තට පස්සේ ඉතින් දැන් බලන්න මොකේද මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියෙන් පස්සේ අන්තිමට වැඩුවට පස්සේ මොකද්ද කියන්නේ? අනිසිතෝච විහෙරති රත්කින්චි ලෝකේ උපාදීති. ධාතු මනසිකාරයේ වැඩුවට පස්සේ මොකද කියන්නේ? අනිසිතෝච විහෙරති රත්කින්චි ලෝකේ උපාදීති. හැම තැනම බුදුහාඳු දාන්න ඔතෙන්ට. ඉතින් අපි ඔතෙන්ට ගියාට පස්සේ ආයේ මේ ආනාපානේ ඕන නැද්ද? වඩන්නද? <laughs> ඉතින් අපි අහනවා ආයේ ආනාපානට යන්න. ඉතින් ඔකයි වෙලා තියෙන්නේ. හොඳ වැට දෙනවා සන්නස. බුදුහාඳුර සරණ යන්නයි තියෙන්නේ. මං කියනවට නේ බුදුහාඳුර කියනට යන්න. <laughs> තෙරුවන් සන්නස ඕන. තෙරුවන් සන්නයි. තෙරුවන් සන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මං ආනාපාන සතිය තමයි කරන්නේ. දැන් ටිකක් කරගෙන යනකොට වාඩි වෙලා ඉන්නකොට හොඳට තැම්පත් වීමකුත් ඇති වෙනවා. ඊට පස්සේ මේ ටිකක් වෙලා යනකොට මේ පපුව ඇදීමක් වගේ මේ රිදීමක් ඇති වෙලා හිරවීමකුත් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මේ ටිකක් වෙලා ගියාට පස්සේ ඉතින් හුස්ම රැල්ලක් එන බව දැනෙනවා උණුසුමට. හුස්ම රැල්ලක් ඇවිදින් මේ ඉතින් නිකට දිගට වගේ ඇවිදින් මේ අතටත් වැටෙන ගැටිය දැනෙනවා. ඒක ටික කාලෙකින් ඉඳලා දැන් තියෙන්නේ තිබිලා දැන් එහෙම නැවතිලා වගේ මුකුත් වෙන්නේ නැතුව තියෙනවා. ඒකට උපදේශක් දැන් කායික වශයෙන් මුකුත් දැනෙන්නේ නැද්ද? එතන නැවතිලා වගේ තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ දැන්ට. ඒ කියන්නේ හුස්ම රැළ දැන් නිකන් මුකුත් දැනෙන්නේ නැතුව ඔහේ තියෙන ගතිය. එහෙමම හිතලා වගේ තියෙන්නේ හුස්ම මේ ආස්වාස් ප්‍රාස්වාස එනකොට ඉස්සෙල්ලා හොඳට ආවා. ඇවිල්ලා මේ තුන් වාරක් වගේ ඇවිල්ලා කෙටි වෙලා කෙටි වෙලා ගිහිල්ලා නැතුවලා ගියා. ඊට පස්සේ දැන් ඒක නිකන් හිතලා වගේ නැවතිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ සක්මනේදී මොකද වෙන්නේ? ඒ සෝනන්ත සක්මන් භාවනාවේදී ආ සක්මන් භාවනාව හොඳ විදිහට ගෙන්න ස්වාමීන් වහන්සේ මේ මං වාර තුනක් විතර මේ ඉස්සෙල්ලා කම්මැලි හිරියරින්ද විදලා ගිහිල්ලා ඊට පස්සේ මේ යනකොට මම ඉතින් දැන් මෙතන කියලා හිතාන මගේ සතිය තියාන යනකොට මේ ටිකක් ටිකක් යනකොට කකුල හිරි වැටීමක් ඇති වෙනවා. හිරි වැටීමක් ඇති වෙලා අඩිය ගහන්න බැරි තත්ත්වයට වගේ යනවා. ඊට පස්සේ කකුල හිර වැටුණාට මං ඉතින් හොඳට යනවා මං වේදනාවක් වේදනාවක් කකුල හිරුණාට පස්සේද හොඳට යන්නේ ඇසුණාද කකුල හිරුණාට පස්සේද හොඳට යන්නේ හිරු ඇල්ලත් වැටෙන්නේ නැතුව හොඳට වේදනාවක් වේදනාවක් කියලා සිහි කරගෙන යනවා ගිහිල්ලා ඊට පස්සේ මේ මං යනකොට මං අනික ගැන හිතනවා මුල්ල මැදාග ඒ විදිහට හිතලා දෙපැත්තෙම එහෙම හිතලා ගිහිල්ලා මේ වම වමත් දකුණත් දෙකම හිතලා එහෙම යනකොට මගේ දනිස්සේ ඉඳලම මේ දරිස්සෙන් පාත ඉඳලම පත්තුලට දක්වා හොඳට සැහැල්ලුවක් දැන්නවා. ඊට පස්සේ අනිකටත් එහෙම හිත යොමු කරනවා. ඊට පස්සේ අනිකෙත් ඒ தත්තෙටම ඇති වෙනවා. ඇති වෙලා ඉතින් දෙකම සම මට්ටමකට මේ හොඳින් යන්න පුළුවන් වෙනවා. නෑ අතෙන්දී අපි කියන්නේ මුකුත් හිතලා කරනවා නෙමෙයි. ඒ කියන්නේ හිතලා අපි මෙන්න මේක මේක වෙන්න ඕනේ ඊළඟට මෙන්න මේකෙත් මේක මේකම වෙන්න ඕනේ කියලා අපි එහෙම මනසට නිකන් බලකිරීමක් මුකුත්ම කරන්නේ අපි කරන්නේ નિરાයාසයෙන් ඔහේ අපිට පුරුදු ගමනම කයට කරන්න දෙනවා. පුරුදු විදිහටම කය සක්මන් කරන්න දෙනවා. සක්මන් කරන්න දීලා හිත සැහැල්ලු කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. මොකක්වත් හිතින් මේ විධානයක් දෙන්නේ නැහැ. ඔයා දැන් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කිසිම විධානයක් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මම එහෙම මුකුත් හිතන්නේ නැහැ මම නිකම්ම හුස්ම වැටෙන දිහා බලාගෙන ඒ විදිහට ඒක කරනවා මේ සක්මන් කරනකොටත් මම මුකුත් එහෙම හිතන්නේ නැහැ මම ඉස්සෙල්ලා මට සක්මනින් හරි කරදරයක් වුන නිසා මම අර මේ ඒ විදිහ දැන් සක්මන් කියලා නතර කළා අර ඔසවනවා තබනවා කියලා මම මුල කාලයක් කළා මට ඒක ඒකෙන් කරදුනා ඊට පස්සේ දැන් මගේ සක්මන හොඳද කියලා මට ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි දැන් දැන් සක්මනේදී බලන්න يعني හිත හිතේ මොකක්වත් සිතුවිල්ලක් නැද්ද දැන් සක්මන කරනකොට දැන් මුකුත් නැහැ ස්වාමීන් වහන්සේ දැන් මගේ හිත සක්මන ගැන මට වමන අවශ්‍ය ඕනෑම ප්‍රමාණික වෙලාවක අර විදිය හොඳට කකුලට සීතල දැනිලා දැන් අර කිසි ඒ දැන්න දේත් එක ඉන්න පුළුවන් තරම් අපි තුමු දැන් මෙතන සක්මන් කරනවා නම් මෙතන තියෙන ටයිල් පොළොව හින්දා සොන සිඳු බවක් හොඳට දැනෙනවා අපි තුමු මේකේ මේ මේ හරියට සක්මන් කරද්දී උණු සිසිල් බවක් දැනෙනවා. අන්න මේ අවුව හරියට සක්මන් කරද්දී උණුසුම් දැවක් දැනෙනවා. අන්න ඒ වගේ පුළුවන් තරම් අර අපි ඊයේ කතා කරපු ඒ ධාතු ගුණත් එක්ක නැත්නම් ඒ ධාතු ලක්ෂණත් එක්කම දැන් ඉන්න. ආයෙ දැන් වම දකුණ කියන්න යන්නත් එපා, ඔසවනවා, තබනවා කියන්න යන්නත් එපා. මෙනෙහි කිරීමකින් තොරව බලන්න පුළුවන් තරම් මේ හැම ධාතු ලක්ෂණයක්ම වැඩි වැඩියෙන් ධාතු ලක්ෂණම දැකගනිමින් දැනගනිමින් ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ සම්මාස් මම මොකුත් දැන් නම් හිතන්නේ නැත්නම්. හරි. ඉතින් සක්මන් කරනකොටත් ඒ විදිහයි මම මේ හිතනවා දැන් සක්මන් කරන අවස්ථාව කියලා මේ විදිහ කරන්නේ පරියන් කරනකොටත් හොඳට මේ මට්ටම් වෙලා එහෙම කරනකොට මට ගාලම කොන්ද පැත්ත ඉස්සෙනවා මේ ඉස්සිලා තමයි මගේ සක්මන්ට ඉස්සලා පටන් ගැනීම ඇති වෙන්නේ. නෑ කමන්නේ. ඒ කියන්නේ කය සකස් වෙලා සැහැල්ලු වෙලා ඒ කටයුත්ත කරાવી ඉඳගත්තාමත් කය සකස් වෙලා සැහැල්ලු වෙලා අපි කටයුත්ත පටන් ගන්නවා. ඊට කටයුත්ත කෙරීගෙන යනකොට කයේ යාම පොඩ්ඩක් ආයි සකස් වෙනවා. ඒකට වරදක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ දැන් අර නැවතිලා වගේ තියෙන ඒක තමයි. පොඩ්ඩක් තව ඕනනම් කායික වශයෙන් දැනෙන්නේ මොනවද කියලාත් බලන්න. අපි තුමා ආනාපාන සතිය ටිකක් සංසිඳුණා. දැන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද? දැන් නම් ස්වාමීන් වහන්සේ මේ අවුරුදු දෙකක් වගේ මම කරනවා. හරි. මේ අර දැන් අර මේ පරියංගය කරනකොට මට එකපාරට මේ ඇවිල්ලා හුස්ම නැවතිලා වැටෙන ගතිය දැනෙන්නේ නැතු වෙනවා. නිකම්ම ඒක තමයි. දැන් බලන්න කොහේ හරි කායික වශයෙන් දැනීමක් තියනවාද කියලා. කයේ අපි තුමු වාඩිලා ඉන්නකොට යම් යම් දැනීම් තියෙනවානේ. ඒ පපුව පැත්තටම තමයි ගොඩක් නිකන් රිදීම ඇති වෙලා වගේ මේ පපුවේ මේ උදර කොටසට මේ කමක් නැහැ. ඒ ඒ ඒ දැනීම් දිහා පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඒ කියන්නේ දැනීම් තියෙනවා, වේදනාවන් තියෙනවා, රිදුම් කැක්කුම් තියෙනවා. ඒවා ඒවා පොඩ්ඩක් හිතට පෙන්ලා දෙන්න. ඒවා කොහොමද හැසිරෙන්නේ? ඒවා කොහොමද වෙනස් වෙන්නේ? ඒවා ආයෙත් තව තැනක කොහොමද හටගන්නේ? ආයෙත් වෙනස් වෙන්නේ කොහොමද? කියලා මේ ලක්ෂණ ටිකත් හොඳට පෙන්නමින් ඉන්න. කියලා ආනාපානේ සංසිඳුණා. සංසිඳුණාට පස්සේ මේ වගේ දේවල් මතුවෙන්න පුළුවන්. මතුණාට පස්සේ හොඳින් ඒවා දැකගනිමින් ඉන්න අවශ්‍යයි. එහෙනම් පොඩ්ඩක් ඒ දැන් සමහරලාවට මේවා මොකක්වත් එන්නේ නැත්තම් පොඩ්ඩක් ආනාපානේ අච්චරම සියුම් වෙනකන් ඉන්නේ නැතුව ඊට මෙහා මේ මේවට දාන්න. මේ අත් දෙක අත් දෙක වගේ තියාගෙන හිටියත් මට දැනෙන්නේ නැහැ කඳුපැත්ත හරි සිහිල්ල දැනෙන්නේ. ඔව්. ඒ ඔය කියන්නේ ඔය විස්තර කරන සියල්ලම ධාතු ලක්ෂණ තමයි. සිසිල් බව කියන්නේ ධාතු ස්වභාවය. උණුසුම් බවක් දැනනවා කියන්නේ ධාතු ස්වභාවය. තද ගතියක් කොහේරි දැනනවා කියන්නේ ධාතු ස්වභාවය. ඒ නිසා මේ කොයි ලක්ෂණේ මත වුණත් වරදක් නැහැ. එහෙනම් අපි කියන්නේ අපි මෙන්න මේකම දැකගත යුතුයි. මේ ලක්ෂණේම මම මතු කරගත යුතුයි කියලා කිසිම නියමයක් නැහැ. අපිට තියෙන්නේ බොහොම විවෘත මනසකින් මේ ධාතු හතරේ කොයි දේ ඉදිරිපත් වුණත් මට ප්‍රශ්නයක් නෑ. මම මේවා හොඳින් දැක ගන්නවා. හොඳින් දැන ගන්නවා. ඒ ආකල්පෙන් තමයි බලන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. මම හිතන්නේ අපි දැන් සෑහෙන වෙලාවක් ගත කළා. එහෙමනම් අද අද ධර්ම සාකච්ඡා අපි මෙතනින් නතර කරමු. නැවතත් අපි සවස් 5ට ධර්මදේශන වාර සඳහා මුණ ගැහිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.